ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද තුන්වෙනි දවසේ ඒ තුන්වෙනි දවසේ වෙනකොට සරුවචන් වහන්සේ සහ ඒ අසාධ්‍ය තත්වයක නැත්නම් අවසාන අවස්ථාවේ ආසන්න අවස්ථාවේ ඉන්න අස්සජි ස්වාමීන් වහන්සේ අතර යන දෙබසකුයි අද දවසේ මාතෘකාවට දවසේ මාතෘකාවෙන් ඉදිරින් තියාගත්තේ ඉතින් ඒකෙදී ඒ ඉදිරිපත් කරගන්න ලද pāli වාග්මාලාව සිංහලට දැම්මොත් ඒ බුදුරජාන් වහන්සේ අස්සජි ස්වාමීන් වහන්සේගෙන් අහනවා අස්සජි මොකද හිතන්නේ මේ වේදනාව කියන එක එක එකට දිග්ගට නොවෙනස් නිත්‍ය ස්ථිරව පවතින දෙයක්ද නැත්නම් ඒක වෙනස් වෙන විපරිණාමපත් වෙන දෙයක්ද කියලා. ඉතින් එතනදී අස්සජි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වේදනාව මේ විඳීම් වෙනස් වෙන සුළු බව පිළිගන්න. එතකොට යමක් ඒ විදිහට පෙරලි වෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් එහෙම දෙයක් සැපක්ද දුකක්ද කියලා සරුවචනාංශේ ඒ පළවෙනි ප්‍රකාශයේ මතින් දෙවෙනි ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ විදිහට පෙරලි වෙන යමක් විපරිණාමයටපත් වෙන දෙයක් අතරක් නොතබා වෙනස් වෙන දෙයක් ආර්ය විවරය සඳහන් කරන්නේ දුකක් විදිහට ඒ අනුවම ඒ අසජි ස්වාමීන් වහන්සේ දුක්ඛම්බන්තේ කියලා දුකක් වශයෙන් සඳහන් කරනවා. යම්පන අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනපස්සති පස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති කියලා අසජි ඒ විදිහට යමක් විපරිණාමයටපත් වෙනවා නම් නිතර නිතර පෙරලි වෙනවා නම් විපිරියාස වෙනවා නම් ඒ වගේම දුකක් දෙනවා නම් එවැනි දෙයක් මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා අල්ල බදා ගන්න වටිනවද කියලා අහනවා. නෝ හේතම් බහන්නේ. එහෙම වටින්නේ නෑ ස්වාමීන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙනවා. ඉතින් මේ දෙබසින් එහෙම නැත්නම් මේ සල්ලාපයෙන් සරුවචන් වහන්සේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මනස සකස් කරලා උන්වහන්සේ සඳහන් කරනවා තස්මාතිය කස්ස අස්සජී ඒවං සික්කිතබ්බං යං කිංච වේදනා අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධාවා හීල ඕලාරිකං වා සුකුමං වා යන් দূරේ සම්තිකේ වා හීනං වා පණීතං වා සබ්බං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති යෝ මේතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඊට පස්සේ බුදුහාමුදුරු කියන මේ විදිහට පොදුවේ සමස්තයක් වශයෙන් මේ විඳීම් රාශිය දුක් දෙන වෙනස් වෙන සුළු ආත්ම වශයෙන් ගන්න තරම් හර පද්ධතියක් නැති බව තේරුම් ගත්තාට පස්සේ ඒ වේදනාවේ තියෙන්න පුළුවන් 11 ආකාරයක් සර්වඥතාඥානෙ විග්‍රහ කළා කියනවා ඒ සෑම එකක්ම එනකොට ඒ විශේෂයි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒකේ අයිතිය නැත්නම් ආත්ම වශයෙන් බාර ගන්න ගතිය ප්‍රතික්ෂේප කිරීමක් තමයි අස්සජී වගේ කෙනෙක් පුරුදු කළ යුත්තේ කියලා. ඇත්තම වෙලා තියෙන එක අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ අස්සජී ස්වාමීන් වහන්සේ සන්තෝෂෙන් පැවිදි වෙලා මන භාවනා කරගෙන හිටපු ස්වාමීන් වහන්සේ නම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ළඟ හොඳ සීලයක් තියෙන්න ඕනේ. ඒ මොකද සමාධිය මල්පල ගන්නවිලා තිබිලා තියෙනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම සීලය පදනම් වෙන්න ඕනේ. ඒ හොඳ සීලක ඉඳලා සමාධි භාවනා කරපු කෙනෙක්. සරුවචනාංශිකේ ශාසනය වැඩගත්ත කෙනෙක්. එimhe වැඩ අරගෙන ඉඳලා තියෙනකොට හිතාගෙන ඉන්නේ Taman ගැන මට පැමිණෙන ඒ ඥාති ව්‍යසන, වස්තු ව්‍යසන වගේ කරදර අමලි කරදර වලදී මේ සමාධිමය සුඛය මට නිතරම උදව්පකාර කරනවා කියලා ඒක නිට්ටය අදහසකින් ඉඳලා තියෙනවා. මම මේ උපයාගත්ත සමාධිය එහෙම නැත්නම් මගේ මේ <clears throat> උරුම වාචිත හිමිලා තියෙන සමාධි සුඛය මේකට නිර්ාමිෂ සුඛය කියලාත් කියනවා ඒක නිත්‍ය වශයෙන් හිතාන තියෙන්නේ. ඒක පිරිනකොට නැත්නම් ඒක නැති වෙනකොට <clears throat> මම පිරිුණා. මම දැන් මේ අත්‍යවශ්‍ය සමාධියක් ඕන වෙලාවේදී හිත හයියහත්ති වෙන්න ඕන වෙලාවේදී ආත්ම ශක්තිය වැඩෙන්න ඕන වෙලාවේදී ආත්ම ශක්තිය දී වෙලා යනවා පිරිනව. ඒ පිරිහීම බාර ගන්න ලෑස්ති නැහැ. මෙන්න මේ මෙතෙන්ද තමයි මේ සරුවචනාංශගේ අවධානය නැත්නම් සරුවචනන්සේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු කරන්න හදන්නේ මෙන්න මේ විදියට බැලුවා නම් ඒක ඒකාන්තෙම දුකක් වෙනවා. නිසා අපි පුහුණු කරන්න ඕනේ සීලය හරියනකොට සමාධිය හරියනකොට ප්‍රඥාව හරියනකොට ඒවා ස්ථිරසාර බුද්ධියට සින්න වෙච්චි නিত্য සුඛ දේවල් වශයෙන් නෙවෙයි ඒවා විමුක්තිසා විමුක්ති ඥාන දර්ශනයේට උපකරණ යන මාර්ග පමණයි ඒ විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනේ පමණයි නොසෙල්ලෙන දෙයකට මේ ලෝකේ තියෙන්නේ. ඒක නිසා ඒක පරම සුන්දර නিত্য මංගල නිවන කියලා කියනවා. ඒක විතරමයි ඒ කියන ওই විමුක්තිය පමණමයි වෙනසකට ලක් වෙන්නේ නැත්තේ ඒ නිසා මේකට සුඛයක් කියලා කියනවා. එතකොට ඒ සුඛයට කියන්නේ අවේදිත සුඛයක් කියලා. විඳින්න බැරි සුඛයක්. විඳිය හැකි සෑම දෙයක්ම වෙනස් වෙන සුළුයි. ඒක නිසා විඳිය හැකි වේදනා කියන චෛතසිකය නැත්නම් විඳීම් රාශිය තොගේටම දුකක් වශයෙන් සරුවචනාංශේ ආර්ය විවහාරය සඳහන් කරනවා. විඳිය නොහැකි විඳින්න බැරි යම් ඒ වේදනා කියලා කියන්න පුළුවන්. ඇත්තට විඳිය නොහැකි නම් වේදනා කියලා කියන්න පුළුවන්ද කියන සාධාරණ ප්‍රශ්නෙත් පැනලා කියනවා. කෙසේ නමුත් එහෙම එකක් තියෙනවා. අන්නේ තියෙන විඳීමක් තියෙනවා. විඳිය නොහැකි විඳින්නෙක් නැති අන්නේ අවේදිත දෙයට බුදුහාමුදුර සුඛයි කියලා කියනවා. ඒ සුඛයට කවදාකවත් යන්න බෑ මේ ඉරාමිෂ හෝ ආමිෂ සුඛය අල්ල බදාගෙන ඉන්න කෙනෙකුට. ඒක අත්‍යarpු කෙනාට තමයි අර අවේදිත සුඛයට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ නිසා ආමිෂ නිර්ආමිෂ දුක් සැප අදුක්කම සුඛ සුඛ කියන මේ තුන් කොටාසෙම ඒකේ තියෙන පුළුවන් 11 ආකාරයෙන්ම පෙන්ලා බුදුන්ස් කියන මේ එකක්වත් මගේ කියාගන්න එපයි කියලා. ඔක්කොම මම නෙවෙයි කියලා. ඒකට ඔය සමහර වෙලාවට සැප දර්ශන දකින්නකොට ඇතිවෙනා වූ මනාප භාවයේ නරක දෙයක් දකින්නට ඇති වෙන්නා වූ අමනාප භාවය දැකීමේදී එයින් නිපන්දේ විදියට හට ගන්නවා ඒ එයින් නිපන්දේ මතින් අපි මම සුබ දෙයක් දැකව වාසනාවන්තෙක් පෙරපින් කළ කෙනෙක් කියලා මමෙක් ඇති කරගන්න. ඒකල ඒ මම අබිරමණය කරනවා. මම වාසනාවන්තයි අල්ලපු ගෙදර එක්ක නෑ මට විතරයි මේක හම්බුනේ මම හිතත් මේක තියාගන්න ඕනේ මගේ බබාලටත් දෙන්න ඕනේ අම්මටත් දෙන්න ඕනේ කියලා ඒක කාම තණ්හාවක් වශයෙන් තමන් අබිරමණය කිරීම කාම තණ්හා කියනවා. මගේ කට්ටියට හෙටයි අනිද්දායි දිගටම තියාගන්න ඕනකට කරන සැලසුමට කියනවා භව තණ්හාව කියලා. ඉතින් ඒකට කවුරු හරි තට්ටු කරුවොත් ඒ මනුස්සයා මරන්න ඕනේ නැති කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලා විභව තණ්හාව වෙනවා. ඒ නිසා යම් ස්පර්ශයක් නිසා වේදනාවක් හටගත්තා නම් මේ වේදනාව නිසා තමයි තණ්හාව හටගන්නේ. ඒ තණ්හාවට හේතු වෙන මේ වේදනාව ආමිෂ වේවා නිර්ආමිෂ වේවා මේ සියල්ලම අනිවාර්යම තණ්හා ගතිකයි. තණ්හාවට යොමු කරනවා මෙන්න මෙව්වා එක එකක් කේල් ගහක පොතු වරින්න වගේ වෙන්කොට හඳුනාගෙන පරිච්ඡේද ඥානය කියලා මේකට කියනවා. එහෙම නැත්නම් විභජ්‍ය වාදය කියලාත් මේකට කියනවා. එක එකක් එක එකක් වෙන් කරගෙන ඒ එක එකක පවතිනා වූ මේක ආත්මසාරයෙන් හිස් බව නිතර වෙනස් වෙන සුළු බව සහ පීඩා කරන ගතිය. පෙළෙන තවන ගතිය හඳුනා ගැනීමටයි මේ විපස්සනා භාවනාව කරන්නේ. ඉතින් ඒ වගේම මෙතන නොකියා කියවෙන පණිවිඩයක් තියෙනවා. විපස්සනා භාවනා කරන්න ඉස්සර වෙලා දන් දෙනකොටත් මෙහෙම සුඛයක් තියෙනවා. සිල් ලකින කොටත් එහෙම සුඛයක් තියෙනවා. සමත භාවනා කරනකොටත් ඒ සුඛයක් තියෙනවා. ඒ සුඛය එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරමින් ඉහළ ඉහළ සුඛයන්ටපත් කිරීමට සරුවචනාංශේ නොපැකිල අනුමත කරනවා. ගේහසිත සුඛය නික්කමසික සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. එහෙම නැත්නම් ආමිෂ සුඛය නිර්ආමිෂ සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා කියනවා. ඊට පස්සේ නිර්ආමිෂ සුඛය ආවට පස්සේ ඒකේ තියෙන්න පුළුවන් ওই 11 ආකාරය පෙන්නලා ඒ 11 ආකාරයේම එකක් එකක් අර මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා හික්මන එක පුහුණු කිරීම තමයි මේකෙදී දෙන උපදේශය අන්නේ විදිහට යම් කිසි කෙනෙක් මේ කොයි ආකාරයෙන් ඉසේස වුවත් ඉසෝසවනෝසවන ආකාරය වේදනාව එක එක ආකාර දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන නේසෝ හමස්මි නමේසෝ අත්තා නේතං මම ආදි වශයෙන් කියන මේ පාඨයේ සමහර සූත්‍රවල සඳහන් වෙනවා. සමහර තැන්වල න වේදනා අත්ත අත්ත අත්තාතිවා වේදනාවන්තං න වේදනාවන්තං අත්තාන අත්තාතිවා න අත්තනිවා වේදනං වා වේදනාස්මින් අත්තනිවා කියලා හතර ආකාරයකට මේකම වේදනාව ආත්මේ නෙවෙයි ආත්මේ වේදනාවන්ත නෙවෙයි වේදනාව ආත්මවන්ත නෙවෙයි වේදනාව ආත්මයේහි බැසගත් වේදනාවක් තියෙනවා කියලා එහෙමත් නැහැ කියන්නේ කියලා. එහෙම නැත්නම් ඒ ඒ තන වේදනා පහළ වෙනකොට ඒ වේදනානුව එතන එතන පහළ වෙන මමයා නැත්නම් තක්කාය දිට්ඨිය මේ සැප විඳින මමෙක් මේ දුක් විඳින මමෙක් කියලා අඳුරගන්නේ එතන එතන පහළ වෙන සක්කාය දිට්ඨිය තම්මේතා විදිහට බුදුරජාණන්සේ ඔය සප්පුරුෂ සූත්‍ර වගේ සූත්‍ර වල පෙන්වනවා. සුබ දර්ශනයක් දැකලා ඒකට මනාපේ පහළ වෙනකොටම ඒ සුබ දර්ශනය දකින්න හම්බෙච්චි මම වාසනාවන්තයි කියලා මම එකට ගන්නවා. ඔබ දැකුමෙන් මා පින් කළ බව හැඟුණි කියලා කියන්නේ. අපෝ යා වගේ කෙනෙක් ඔය වගේ දෙයක් දකින්න හම්බුණත් ඒක ලොකු පිනක් කියලා යාගේ මාර්ගයෙන් Tamange මාන්නේ නැත්තම් මමත් සදිශමානයක් ඇති කරගන්න. ඒ ඇති කරන හැම වෙලාවෙම තත්මේතාවයක් ඇති වෙනවා. ඒයින් නිපන් ආත්මයක් ඇති වෙනවා. ඒයින් නිපන් මමෙක් ඇති වෙනවා. එතන එතන එතන එතන මේ ආත්මය නැත්නම් මේ තත්මේතාවය අතම්මේතාවෙන් යටකරන්නයි කියලා කියනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අනිසා අතම්මේතා උත්තා භගවතා. යම් යම් තැනකින් ඒ ඒ තැන්වල මහා මතුවෙන ඒ ආත්මය මඤ්ඤණා කරන්න ගත්තොත් අම්බෝ මේක හරි හොඳ සැපක් අල්ලපු ගෙදෙට්ට වැඩිය ලොකු එකක් කියලා මාන්නයක් කරලා මේක මගේ පෙරපිනට නැත්තම් මගේ හොඳට කියලා මමෙකුත් පහල කරගත්තාම ඒක මඤ්ඤණා කරනවා කියන්නේ. යම් යම් ආකාරයෙන් මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ ඒ නිසා මේක වෙනසක් බාටපත් වෙලා දුකටපත් වෙනවා. ඒක නිසා ඊට මීට වැඩිය හොඳයි. අතම්මේතාව. මට සැකයි ඒ නිසා මේක කාට හරි සාදරයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙයිද කියලා මොකද අපි ඒ තරම්ම මේ සැප සොයාගෙන යන ගමනක සාර්ථක වෙච්ච පිරිසක් නිසා මේ සාර්ථකත්වයම ප්‍රශ්න කර වෙනවා ඉස්සරහා ගමනට අසාර්ථක වේවා කියන එක නෙවෙයි කියන්නේ අසාර්ථක වුණා නම් මේ වගේ තැනට එන්න හම්බ වෙන්නේ නැහැ සාර්ථක වෙච්ච නිසා ඇවිල්ලා ඒ සාර්ථකත්වයේ අලුත් හැකින් බලනවා නැත්තම් ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයකට බලනවා පටිසෝතගාමී ක්‍රමයකට බලලා සබ වේවා දුක් වේවා ඒ සෑම දෙයකම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බැලිල්ලට තමයි මේ <coughs> විපස්සනා වේදී තියෙන විශිෂ්ටත්වය ඒ නිසා වේදනා චෛතසිකයයි අද දවසේ අපේ ධර්ම ධර්මදේශනාය පදන වෙන්නේ ඊ අපි රූප ධර්ම ගැන කතා කරා අද රූපස්කන්ධය ගැන අද වේදනා ස්කන්ධය ගැන කතා කරනවා ඉතින් රූප ධර්ම සඳහා ඒ අනිකුත් රූප ධර්ම හේතු වෙනවා වගේම වේදනා ස්කන්ධය සඳහා හේතු වෙන්නේ ස්පර්ශ චෛතසිකයයි භාසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා එතකොට අසෘතවත් පුතඥය බණ අහපු නැති කෙනා ආර්යයන් වහන්සේලා නොදකපු කෙනා සත්පුරුෂයන් නොදකපු කෙනා අනිවාර්යයෙන්ම වේදනා සහ තණ්හාව ඇති වෙන පුරුක 100%ක්ම සාර්ථක වෙන බවට නිතර වග බලා ගන්නවා සුත්තවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා දැකපු කෙනා සත්පුරුෂෝ දැකපු කෙනා බලනවා අඩු ගාන මේ ඒකාන්තයෙන්ම විඳින විඳින සැපක් විඳින විඳින දුකක් විඳින විඳින අදුක්කම සුඛයක් පාසා මේ තණ්හාව ඇති වෙන මේ ඒකායන සංසාර ගමන නැත්තම් මේ වටේ කිලේශ වට කම්ම වට විපාක වට කියන එක එක දවසකට එක චිත්තක්ෂණයක නැත්තම් එක වේදනාවක් හරියට දැනගෙන කඩන්න පුළුවන්ද කියන එක දුලසාකාර පටිච්චසමුපාදේ වේදනාපච්චය තණ්හා කියන තැන කඩන්න පුළුවන්ද කියලා බලන එක තමයි අපි භවනා පරියන්කේකදී එනත ඉදිනදා ජීවිතයේ සත්‍යමත් වීමේදී උත්කෘෂ්ඨ මට්ටමෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බුරුමේ මහාශී ක්‍රමයේදී ඉස්සලා තිබුණු මේ මෝගුක් භාවනා ක්‍රමයේදී හරියට භාවනා ක්‍රමයේම නැත්තම් උපක්‍රමයේ මේදිලා තිබුණේ මේ පටිච්චසමුපාදයේ 12 ආකාර චක්‍රය කඩලා දාන එක. ඒකෙදී ඒගොල්ලෝ උත්සාහ කරේ වේදනාපච්චා තණ්හා වෙන්න දෙන්නේ නැතුව වේදනාපච්චා පඤ්ඤා. එනේන වේදනාව සැප වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් කියලා දැනගෙන ඒ එනේන වේදනාවකට අනුසය වෙන්නා වූ සැප වේදනාවට අනුසය වෙන්නා වූ රාගානුසයත් දුක් වේදනාවට අනුසය වෙන්නා වූ පටිඝානුසයත් අදුක්කම සුඛ වේදනාවට අනුසෙ වෙන්නා වූ අවිජ්ජානුසයත් හරියට දැනගත්ත පමණින් එතන එතන ප්‍රඥාව ඇති කිරීමෙන් මේ වේදනාව අනුව අන්නවරතයෙන් පහළ වෙන්න පුළුවන් තෘෂ්ණාව කඩා ගන්න පුළුවන් වෙච්ච දවසක ඒක භාවනා ජීවිතේ වැදගත්ම එහෙම නැත්නම් හැබෑම හැබෑ වෙනසක් කියලා ඒ ක්‍රමයේ උගන්වනවා. ඉතින් මේකෙදී අසජි සූත්‍රය බුදුරජාණන්සේ රූප ස්කන්ධේ කැඩිල්ලකුත් පෙන්වනවා වේදනා ස්කන්ධේ හැකි දුර්ලතනකුත් පෙන්වනවා සංඥා සංස්කාර විඥාන කියන හැම තැනකම මේ වගේ දුර්වල ස්ථාන තියෙනවා ඒකට පහර දුන්නොත් ඒ චක්‍රේ කඩන්න පුළුවන් බවයි පෙන්ලා තියෙන නිසා ඒවප්පස්සන් අරිය ශාවකෝ මේ විදිහට 11 ආකාර වූ මේ වේදනා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා දැකීමට තරම් වීරත්වයක් ඇත්තා වූ දැකීමට තරම් රැඩිකල් වාදී වූ දැකීමට තරම් පෙරලිකාර වූ දැකීමට තරම් සෙල්ලක්කාර වූ ඒ ආර්ය ශ්‍රාවකයා ඒ වේදනාව කෙරෙහි කලකිරෙනවා අනේ මේක පස්සේනේ මං සංසාරේ මේ තක්ක මෙතුවාකල් සැප සොයාගෙන ගිය ගමනක් නේ තිබුණේ මේ නිසා මම නොවිඳිනා දුක් විඳා නාහන බැනුමක් නැහැ පුදුමාකාර දේවල් කැප කරා මේ ඔක්කොම කරලා මට සැප ලැබෙයි කියලා. ඊට පස්සේ අන්තිමට ඒකෙන් වෙන්නේ තිබුණට පරි දුකටපත් වෙන නිසා එවැනි සැප සොයා යන ගමනක් વિશે කලකිරෙනවා. නිර්වින්දනයක් පහල කරනවා මේකේ රස ආස්වාදයක් ආයතුටත් ගන්නෙ නෑ. නිබ්බින්දති නිබ්බින්දම් විරජ්‍යති නිබ්බිදාව පහළ වෙච්ච ගමන් ඕන දෙයක් විරංජනේ වෙන්න පටන් ගන්නවා. හොඳ මල් චීට් එකට විරංජන කුරු ටිකක් දාපු ගමන් ඒක බොඳ වෙලා යනවා වගේ අප මේ අනාගත සැලසුම් හදන සිල්ලාර මවන හීන මවන හෙට සුබ සීනේ පිළිබඳව බලුවමනක් වාගේ ගැරන්ටි ගුණක් වාගේ එහෙම නැත්නම් අසුචි පිටක් වාගේ මොකද්ද මේ සැලසුම් කළ අපි හදන්න හදන්නේ කියලා කරන්න තියෙන සැලසුම් વિશે පවා නිබ්බින්දං විරජ්‍යති රංජනය කරන්න දෙයක් නැත්තේ මේක නිකන් රාත්‍රියේ දැකපු හීනයක් පමණයි. ඒ හීන දැක්කයි කියලා ආඩම්බර වෙන්න දෙයක්වත්. හීන දැක්කයි කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. ඒවා නිකන් හුදු මනෝ විකාර හිතලුවක් විතරයි. ඒක නිසා නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති. ඒ ගැන ඒ පාට හේදිලා ගිය ගමන් විරංජනේ වෙච්ච ගමන් ඕක කරඩුවක තියලා තැම්පත් කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක එතන තිබ්බත් මම මෙතන හිටියත් අල්ලා බදාගෙන හිටියත් අල්ලා බදාගත්තේ නැතත් ඒක යාගේ ධර්මයෙන් වැඩ කරයි මම මගේ ධර්මයෙන් වැඩ කරයි කියලා ඒකත් එක වග වෙන ගතිය ඒක ආරසා කරන්න ඕන ගතිය අනුපාලනය කරන්න ඕන ගතිය හසුරවන්න ඕන ගතිය කෙරෙහි ආය මානසික ආතතියක් ගන්නෑ ආය අසහනයකටපත් වෙන්නේ ඒක නිසා නිබ්බින්දම් විරජ්‍යති විරජ්‍යම් විමුක්තති විමුක්තාන්ති විමුක්තමිති ඥානන්ති පජානාති දැන් මම මේ චිත්තක්ෂණයේ මේ වේදනාවෙන් මම විමුක්තියක් ලැබුවා, දුරස්ත භාවයක් ලැබුවා කියලා ඥානෙ පහළ වෙනවා. ඒ ඥානය අර කියන ධානයක් ලැබීමෙන් ලබන ඥානයේ සපකට ඒ නැත්නම් සිල් දුසිල්වත් ඉඳලා සුසිල්වත් වීමෙන් ලැබෙන සුඛයකට හොරගම් කර කර ඉන්න කෙනේ දානයක් දීමකින් ලැබෙන සුඛයකට වැඩිය සමාන කරන්න බැරි වෙනසක් තියෙනවා. වෙන විද්‍යයකට කියනවා නම් ਸਰුවචනංශනමක් ලෝකේ පහළ වෙන්නේ ඔන්න ඔය රහස කියලා දෙන්නයි. උන්වහන්සේන්දත් ඉස්සලා දානීය ලෝකේ පවතිනවා. උන්වහන්සේන්දත් ඉස්සලා සදාචාරය ලෝකේ පවතිනවා. කර්මේශා කර්ම ශක්තිය කර්මේශා කර්ම ඵලයේ අධහන ගතිය කළ කළ දේ ඵල ඵල දේ කියන එක. උන්වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඉස්සලා සමාධි භාවනාවල සුඛේ තියෙනවා. නමුත් මේ සෑම දෙයක්ම වෙනස් වෙන සුළු බවත් මෙවුවා ගැන විශ්වාස කිරුවොත් විශ්වා ඉච්ඡා භංගත්වයක් සහ විශ්වාස භංගයක් ඇති වෙන බවත් ඒ නිසා හොඳට ඥානයේ තියෙන වෙලාවේදී මේ වගේ ඇත්තාවෝ මේ කළගන්න පුළුවන් නම් විරංජ නිබ්බිදාව විරාගය විමුක්තිය පිළිබඳ කටයුතු කිරීමයි මේ විපස්සනාව දිකරන නිසා වේදනා චෛතසිකේ නැත්නම් වේදනානුපස්සනාව බොහෝම වැදගත් විපස්සනා යෝගාවචරට ඒ නිසා මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ එන්ට ඒ ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ මං භාවනා කරව මට ගුරුනාශය උනේ ඒ ශාංශික කියන්නේ වේදනාව එනවනම් භාවනාවේදී සිරි දෙව්දුවගෙට වැඩියා කියලා කල්පනා කරන්නේ. ඒ මොකද සෑම විපස්සනා ඥානයක්ම මුදුන්පත් වෙන්නේ තද්ද බල වේදනාවකට වාංගු වෙලා. ඔය කියන සැප වෙනවක නෙවෙයි ඒ සැපේ ඉන්නේ අතර කන්දක් නැති තැන පල්ලමකේ පල්ලම කටන සෙල්ලමකේ කියලා සැප එනවා. නමුත් ඊට පොඩ්ඩකට ඉස්සලා ඊටාත්ම ජීවිතේ පැහැර ගන්න විදිහේ දරා කියාගෙන ඉන්න බැරි වේදනාවක් හරහා ගිහිලා තමයි ඒ සැපකට වැටෙන ඊට පස්සේ තමයි ඒ විපස්සනා ඥාන පහළ වෙන්නේ. නිසා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුක නැතුව ඉතින් කරවිලේ ඉල්ලනවා තිත්ත නැති එක. ඒ වගේ තමයි මේකේ තියෙන්නේ. නිසා මේකේ නෑ එහෙම වසංගිල්ලක් නෑ උගුරට රබේත් කැමනක් නෑ. තමන්ට දවසින් දවස එන්න එන්න වෙනද නොදැරිය හැකි මට්ටමේ වේදනාවක් වේදනා නොදරිය හැකි මට්ටමේ නිന്ദාවක් වේදනා නොරදිය නොදරිය හැකි මට්ටමේ දුකක් පාඩුවක් සිද්ධ වෙනකොට දරා සිටීමේ හැකියාවක් හැකියාව මතුවෙනවනම් අන්න යෝගාවචරය එන්නේ ප්‍රතිශක්තිය වඩා ගන්න ප්‍රතිදීයේ වඩාගත්ත නොසැලෙන මනසක් හදා ගන්න. අන්න ඒකදී වේදනාව ඉතාමත්ම වැදගත් භූමිකාවක් රඟපානවා. ඒක නිසාම මේ වේදනාව පිළිබඳව මේ රංගපාන නැත්නම් මේ දක්වන රංගනය කාමභෝගීන්ට පේන්නේ මහා නාස්තික දෙයක් විදියට. ඒගොල්ල කැමැතිම නෑ මේ ගැන කතා කරන්න. මොකද ඒගොල්ල එක හඬට මේ සැප සොයාගෙන යන ගමනක තියෙනවා. කලී අර තල් ගහක් යට බුදියා හිටපු හාවට ඒ තල්ලත් අකුරට බෙලිගිරියක් වැටිච්චාම ඌ බය වෙච්ච ගමන් හිතුනේ අහස කඩා වැටෙනවා කියලා. ඉතින් ඒක දුවන දිවිල්ල හැටියට මීමින් නකාකටස මීමින් ඇහුවා මොකද කියලා ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. අහස කඩා වැටෙනවා. ඉතින් හාව බොරු කියන්නේ නැහින්සකේ කණි මීමින්නත් පටන් ගත්තා. ඉත් අයත් පටන් ගත්තා. ඊට පස්සේ ගෝණ මුව රැන කෑරම දුවනකොට සිංහයා ගල්ලෙනින් එළියට ඇවිල්ලා බලන වෙලාවේදී බැලුවා කැලේ කඩාන සත්තු සේරම දුවනවා. ඔය හිටපියව කියනකොට ඉතින් කෑ ගහලා කිව්වා ආරාලාමි කලබල වෙන්න පමා වෙන්න වෙලාවක් නැහැ අහස කඩා වැටෙනවා අපි සේරම දුවනවායි කියලා. නැතර කරලා අහලා බලුවා කවුද දැක්කේ කියලා. බලන බලනකොට අන්තිමටම නඩු අහන්න කොටක් වෙලා යන්න ඇති. අන්තිමට හාව ඉදිරිපත් වුණා මමයි දැක්කේ කියලා. ඊට පස්සේ වර යන්න කියලා අර සේරම කැලේ කඩාන සිද්ධියෙන් ඈතට දුවද්දී සිඤ්ඤා සිද්ධිය දිහාවට ගියා. ඉතින් අර සේරම බයෙන් ගියේ අර සිංහයා ඉස්සර වෙච්ච නිසා නොගිහින් බෑ. කැලේ රාලහම හින්දා ගිහිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? එනිසා බුදුරජාණන් වහන්සේ කියන වේදනාව ගැන බලනකොට සිංහාවලෝකණය කරන්නයි කියලා. සිංහාවලෝකණය කියලා කියන්නේ ආපු තැන බලන්නයි කියලා. සුනකාවලෝකණය කියලා කියන්නේ බල්ලෙකුට ගලක් ගහපුවම බල්ලා ගල හපාපා ගල පස්සේ දුවනවා. ඒකට කියනවා බලු බැල්ම කියලා. ඕ ඵලය ගැන තමයි හොයන්නේ සිංහා බලන්නේ මොකද්ද? හේතුව දිහා ඒ නිසා වේදනාවේ ඒ හේතුව බලන්න ගියොත් ওই තියෙන ආර්ථික විද්‍යාව නිකම්ම නිකම් පච වෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ ආර්ථික විද්‍යාවෙන් මේ සුඛයට සැපයට හේතුව පසුබිම මේ යටිතල පහසුකම් සුඛෝපභෝගී දේවල් එහෙම නැත්නම් මේ අධ්‍යාපනය එහෙම නැත්නම් මේ සමාජ තත්ත්ව කියලා මොකද්දෝ ලස්සන චිත්‍රයක් මවලා අපි හෙට දෙඤ්ඤන් නීතියට මේක පස්සේ අඬ ගහගෙන යනවා. දේශපාලනඥයත් එහෙමයි. සමාජ විද්‍යාඥයත් එහෙමයි. ගෙදෙට්ට මරගාතේ උන්ද ගෙදෙට්ට ලෝකෙට පරකාශකය ගහන්න පටන් ගන්නවා. රට වෙනුවෙන්, ජාති වෙනුවෙන් මාගේ මේ සටන. රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, ආගම වෙනුවෙන් කියලා කෑ ගහනවා. ඔය කුෂ්ඨ රෝගේ තියෙනකොට තමයි ඔය හයියෙන් කහන්නේ. කුෂ්ඨේ හැටියට. බුදුරජාණන් වහන්සේම කිසියම් කැක්කමක් තිබුණේ නැහැ. උන්වහන්සේ කිව්වා මෙතන ඇවිල්ලා ඒ බහුල භාවිතය ඕනේ නැහැ. තනියෙන් බල හොයලා බලපන්. පුළුවන් නම් හේතුව තැන තැනට යන් කියලා. වේදනාව එනකොටම ඒ වේදනාව වේදනාව වශයෙන් හඳුනාගත්තේ නැත්නම් අපිට 11 ආකාරයකට බහ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වකට තියෙන ලාභය තමයි හැම වෙලාවෙම අපි ඉන්නේ වේදනාව. එක්ක සැප එක්ක දුක් වේදනාවක. ඒ නිසා අපිට අනන්ත අප්‍රමාණ අමුද්‍රව්‍ය තියෙන මේ පරිශ්‍රණය කරන්නේ. එන් සර්වඥාන්සේ කියනවා අන්න ඒකට සූදානම් වීමක් වශයෙන් කායනපස්සනාව හරහා හොඳ සතියක් ඇති කරගෙන යම් සමාධියකුත් ඇති කරගෙන මෙතනදී තියෙන්නේ ආරම්මන උපනිඥාන සමාධියක් ගන්න වෙනවා නෑ මේ ලක්කන උපනිඥාන සමාධියක් මට ආරම්මන උපනිඥාන සමාධියකුත් යන්න පුළුවන් සමත සමාධියකුත් යන්න පුළුවන් විපස්සනා සමාධියක් අත්‍යවශ්‍යයි එහෙම නැත්නම් ධම්ම විචේ සම්බොජ්ජං කිය අත්‍යවශ්‍යයි. මීමන්සාව කියන 이르දිය 이르දි ප්‍රාද 이르දි පද 이르දි පාද අවශ්‍යයි. විචාරය කියන චෛතසිකය අවශ්‍යයි. ආහන්නේ ඔක්කොම අවදි කරගෙන එනේන වේදනාව දිහා බලන්න පුරුදු කරන එක තමයි ඔය ඉස්සල්ලා ආස්වාද ප්‍රසවාස දෙක දිහා බලන්න වගේ පුරුදු කරන්න. ඒ ආස්වාස ප්‍රස්වාස දෙක බැලීමෙනුත් එහෙම නැත්නම් ආනාපාන සතිය ලැබෙන අත්දැකීමෙනුත් මේ වේදනාවේ පස්සනාවට යම් ප්‍රමාණයකට ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් අපිට උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන සතිය ආරම්භ කරන යෝගාවචරය හුඟාක් වෙලාවට විශේෂයෙන්ම බටහිරේ චෝදනාවක් කරන හුස්ම දැනෙන්නේ නැහැ කියලා. වාඩි වෙලා බලහින්නට හුස්ම වැටහෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ නැහැ කියලා. විඳින්න බෑ කියලා. ඉතින් මේකට ආපු විකල්පයක් වශයෙන් තමයි පිම්බීම හැකිලිම පෙන්ලා දුන්නේ විස්තර වශයෙන් කියන එක හුස්මකට ආස්වාස ප්‍රසවාස කියලා දෙකක් තියෙනවා. ආස්වාසයේදී මුලසියුම් මැද ගොරෝසුයි අගසියුම් ප්‍රසවාසයේදී මුලසියුම් මැද ගොරෝසුයි අගසියුම් එනිසා එක හුස්මකට රැලි දෙකක් නගිනවා ආශ්වාස ප්‍රශ්වාසයේදී ආශ්වාස රැල්ල සහ ප්‍රශ්වාස රැල්ල මේ දෙකේ පුංචි කඳු දෙකක් තියෙනවා. පිම්බීම ඇකිලිමේදී මේ දෙකම වෙනුවට එක ලොකු කන්දක් තියෙනවා. පිම්බීම ඉවර වෙන්නේ විශාල තෙරපීමකින්, තදවීමකින් අර ආශ්වාස ප්‍රශ්වාසයේදී පුංචි කඳු දෙකක් වෙනුවට මේකේ ලොකු කන්දක හැප්පෙන නිසා පිම්බීම ඇකිලිම ආනාපානේ නොපෙනගෙන නඩ පේන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේකෙන් මේ පෙන්වන්න හදන්නේ ආස්වාද ප්‍රසආසයට හිත යොදා ගන්න බැරි තරම් දැනෙන්නේ නැහැ කියනවා සමහර යෝගාවචර. ඒක සාධාරණයි. නමුත් මෙතන ඉන්න කට්ටිය කියන උඟ දෙනෙක් කියලා කියනවා ආනපනේ අහුවෙනවා කියලා. දැන් අපි යනවා ආස්වාසය කියන පැත්තට විතරක්. ආස්වාසය අර කියන විදිහට පටන් ගන්නම කිසිම කෙනෙකුට අහුවෙන්නේ නැහැ. සෑහෙන ගොරොසු වෙලා නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යනකොට තමයි අපට ඒ කියන්නේ ඒක ගෙවම් කරගෙන සෑහෙන ඝන බහල වුණාට පස්සේ ඔන්න වැටෙනවා. ඊට පස්සේ ඒකේ උච්ච අවස්ථාවට පස්සෙලා යම් තැනකට ඇවිල්ලා ඉතින් එහාට අපිට නොදැනියනවා. ඊට පස්සේ මොකද්ද හිස්තනක් පෙන්නලා ඔන්න ප්‍රස්වාසය නාස්පුඩු පුරවාගෙන එළියට යනවා දැනෙනවා. මේ අපි කියනවා දැන් ආනාපානෙට බහැලා තියෙන. දැන් ආනාපානෙ දැනෙනවා. අත් දකින්නයි කියලා කියන්නේ ඕකයි. අත් විඳිනවා කියලත් මේකට කියනවා. ඒ අත් විඳිනකොට එයාට සපෙලා කියන්න බලන් ආස්වාසයලාද මං ආස්වාසය කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට නාස්පුඩු පුරවාගෙන ඇතුළට යන සීතල වාත ධාරාවක් මට වැටහෙනවා. ප්‍රස්වාසයලාද මං ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. එතකොට මේ විදිහට නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන ප්‍රස්වාස වාත ධාරාවක් උණුසුමට මට වැටෙනවා කියලා අපි මේ වෙලාවේ හැටියට ගාරගනිමු. ඊට පස්සේ ගුරුවරයා කියනවා එහෙනම් මේ ආස්වාස ප්‍රස්වාස මේ විදිහට දිගින් දිගට දිගින් දිගට එනේන හුස්මටල දැක ගන්න පුළුවන් තරමට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් එක ලොකුම ලාභයක්. අන්න එවැනි වෙලාවක සර්වචන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව මේ ආස්වාසේ හට ගන්න තැන පොඩ්ඩක් වැඩි අවධානයකින් වැඩි සතියකින් වැඩි අප්‍රමාදයකින් බලනින්දී. ආශ්වාසයේ සෑහෙන දුරට හටගෙන දකින්නවා කියලා පමා වෙලා දකින්නවා කියන එකයි. ඒක නම් පමාදේ කිය. ඒ පමාදේ දැනගෙන අප්‍රමාදීව හුස්ම හටන් හට ගන්න තැනම. ප්‍රශ්වාසයත් හට ගන්න තැනම බලන්නේ කියලා. දැන් අපි නුවර පෙරහැර බලන්න කියලා කුයින්ස් හෝටල් එක ආවේ හිටියොත් හැදිච්ච පෙරහැර අපිට පේන්නේ. අපි නාත දේවාලේ මාලිගාවේ පැත්තේ තියෙන තැනක හිටියොත් පෙරහැර හැදෙනවා පේනවා. ඒ හැදෙන පෙරහැර ඉස්සල්ලාම නැට්ටු කොහොමඩක් පාරේ නටනට ඉන්නවා. ඇතා එළියට බැස්සට පස්සේ මාලිගාව පෙරහැර ගියාට පස්සේ ඔන්න කතරගම දේවාල පෙරහැර හරියට පිටිපස්ස එතන ඉනවා ඒක පෙළ ගැහෙනවා ඊට පස්සේ නාත දේවාල පෙරහැර ඊට පස්සේ පත්තිනි දේවාලේ ඕ ආදි විදියට එක එක එක පෙරහැර ගහලා අතෙන් යනකොට අපි දකින්නේ හැදිච්ච පෙරහැර ඉතින් අපි ඒකටයි කැමති ඔය පෙරහැර හැදෙන හැටි බැලුවොත් ඒ ඔක්කොම මග මග නතර වෙනද හරියට ඒ ගෙඩිය ගැහුවට පස්සේ රත්නය පත්තු කරාට පස්සේ යනවා ඉතින් අපිට කුයින්ස් එක ගාදී බලන්නේ ප්‍රමාද වෙච්ච පෙරහැරක් මාලිගාව ළඟටම ගිහලා බලා හිටියොත් අපිට ඊට වැඩිය අප්‍රමාදීව පෙරහැර හැදෙන හැටි මුළු ලෝකෙම හැදිලා තියෙන මෙන්න මේක වසංගාන කිසිම දෙයක හටගන්ම පෙන්වන්න නෙවෙයි ලෝකේ තියෙන වෙස් නටනවා පෙන්වුවාට වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ හම්බෙච්ච බබා පෙන්වුවාට බබා හම්බ වෙනවා පෙන්වන්නේ නැහැ ඒකට අඳුරු කාමරයක් වෙනම ගේක තියෙනවා තිබිරිගේ කියලා ඒක නොබැලිය යුත්තක් වෙස් බඳිනවා දකින්නත් බාමාරුයි වස්ව දිනවයි කියනවා හැම දෙයක්ම කරලා වැහුම් අරිනකොට ආ gediya පිටින්ම අපි දකිනවා. හැබැයි හටගත්ත තැන දැක්කනම් අර හාවා තල්ලත උඩට බෙලි gediya වැටෙන තැන තමයි. එතන ඔය සීලාරේ නැහැ. හැදිලා දුවනකොට නම් කැලේ කඩහන ඔක්කොටම දුවන්න කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකය හැදිලා තියෙන්නේ හැම දෙෙම හදලා පෙන්නන එකක් හැදෙන හැටි පෙන්නඳ එක්ක අපි පමයි නැත්නම් සભ્યත්වයේ විසින් සදාචාරයේ විසින් එහෙම නැත්නම් චාරිත්‍ර ධර්මජීව වහලා තියෙනවා. යෝගාචර රෙද්ද පොඩ්ඩක් කුසල බලනවා. එන හැටි බලනවා. කොහොමද පටන් ගන්න කියලා බලනවා. ඉතින් ඒ නිසා කියනවා පුළුවන් නම් ආස්වාසිය අපි දකින්නේ සෑහෙන ඝන බහල වෙච්ච එකක් පුළුවන් නම් මුල බලන්නයි කියලා. එතකොට අපිට පේන්න පටන් ගන්නවා මේකම මේට වැඩිය සියුම් තත්ත්වක ඉඳලා ගොරෝසු වීමයි හුස්ම මෝරගෙන එනකොට සිද්ධ වෙන්නේ. මේ වගේ මේක ප්‍රසවාසයේ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක අපිට උගන්වන්නේ යටි අදහසක් සහිතවයි. ਸਰවඥාන්සේ සඳහන් කරනවා එන ආස්වාසේ මුල බලන්න තරම් සතිය තීව්‍ර වුණොත් එන ආස්වාසේ මුල බලන්න තරම් අප්‍රමාදී වුණොත් එන ආස්වාසේ මුල බලන්න තරම් සූදානම් ශරීරයෙන් හිටියොත් ලෑස්ති වෙලා ගියොත් ඒක අනිවාර්යයෙන්ම යෝගාචරගේ සතිය දියුණු කරනවා අප්‍රමාදයටපත් කරනවා සජීවී බව වැඩි කරන භාවනාවයි. එතකොට මේ මුල දැකීමට ඇති කරගන්න, දියුණු කරගන්න මේ තීව්‍ර භාවයේ අනිවාර්යම යෝගාවචරයට අග පෙන්වීමේදී ආස්වාසේ අග පෙන්වීමේදී ඉබේම සේවයක් සිද්ධ කරනවා. ඒක නිසා මේ මුල අග දෙකම එක විදිහක් තියෙන. මුලදී තියෙන්නේ නොතිබිච්ච තැන ඉඳලා පටන් ගන්නම අග තියෙන්නේ තිබිච්ච තැන ඉඳලා සම්පූර්ණයෙන්ම ගෙවම් කරන එක මෙන්න මේකෙදී බුදුරජාණන් වහන්සේ තාමත්ම ඥානාන්විතය හට ගන්න මංගල පැත්ත බලන්නයි කියලා කියනවා. ඊටත් වැඩිය කලින් ගිහිල්ලා බලන්න. ඊටත් වැඩිය ඉස්සරහට ගිහිල්ලා බලන්න. ඊටත් වැඩිය අප්‍රමාද වෙලා බලන්න. ඊටත් වැඩිය සතුටුමත් වෙලා බලන්න. ඊටත් වැඩිය සූදානම් ශරීරයෙන් බලන්න කියනකොට ඒ වැඩි වෙන වැඩි වෙන සතියට හරියන්න ආස්වාසේ කෙලවරයි. ප්‍රස්වාසයේ කෙලවර දකින්නකොට වෙනදට වැඩිය ආස්වාසි ටික වැඩිපුර අහුවෙන්න පටන් ගන්නවා. වෙනදී ප්‍රසවාසය අහු වෙන්න පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද තියෙන ગેප් එක එන්න එන්න එන්න එන්න පුංචි වෙන්න පටන් අරගෙන මේකේ ඒකාකාර වැඩක්. ආස්වාසේ ලාවට පටන් ගන්න ගොරෝසු වෙලා සියුම් වෙලා මොකද්ද හෙයියම් මාරුවක් කරලා තක්කු මුක්කක් වෙලා ප්‍රසවාසයේ ආන්ත ප්‍රරංගන ගොරෝසු වෙලා සියුම් වෙනවා. ආන්න මේ වෙනද අත්දක ගන්න බැරි මට්ටමේ ආස්වාසයේ කෙලවර සහ ප්‍රස්වාසයේ ආරම්භය ප්‍රස්වාසයේ කෙලවර සහ ආස්වාසයේ ආරම්භය අතර වින්දිය වෙනදා විඳින්න බැරි සතිය වැඩිවීම නිසාම විඳින අප්‍රමාද ගතිය නිසාම විඳින මොකද්දෝ වින්දනයකට වේදනා චෛතසිකයකට ස්පර්ශයකට අපි යොමු කරනවා යොමු කරන්න කරන්න භාවනාවේ තීව්‍රතාවය වැඩෙනවා සතිය වැඩෙනවා අප්‍රමාදේ වැඩෙනවා ලෑස්ති වෙලා යන ගතිය එහෙම නැත්නම් සූදානම් ශරීරේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යෝගාවචරය ආස්වාස ප්‍රස්වාස දෙක මැද වෙනද අත්විඳපො නැති විඳින්න බැරි නමුත් අසතියෙන්තොර අවදභාවයෙන්තොර යුතු මේ තන අත්දකින්න අත්දකින්න මේක බහුලව සිද්ධ වෙන්න පටන් අර ගන්නවා ආස්වාද ප්‍රසවාස දෙකම සංසිඳීගෙන යනකොටත් යෝගාවචරය අත නැර හොඳ අවදියකින් බලන්න තරමට ආස්වාසය කෙලවර ප්‍රස්වාසය කෙලවර දැකීමෙන් ඇති අර ශුද්ධ වශයෙන් අවබෝධ කරන ඥාණය සත්පසස් සංසිඳන කොට දැනගන්නවා වඩා අවදියකින් වඩා හොඳ එලඹසිටි ගතියකින් බලාපොරොත්තු වෙච්චාම යෝගාචර තියෙනවා මේ වෙලාවේදී කිසියම් රූපයකට හිත යන්න බෑ රූප රූපයකට සද්ද රූපයකට ගන්ධ රූපයකට රස රූපයකට වෙන පහසකට යන්න බෑ මේක ඇහක් පිට ඇහක් තියාගෙන හරියට මේ ඇස්බැඳුම සීන වෙලාවේ බලාගෙන වගේ බලාගෙන ඉන්නකොට තේරෙනවා මගේ ජීවිතේ කවදාකවත් විඳපු නැති ඉතාම සියුම් ස්පර්ශයක් සමහරට මේකට චලන කියලා කියනවා සමහරට කම්පන කියලා කියනවා ඒක දිහා බලාගෙන ඉන්නකොට උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත ඒකටම එළබිලා ඉන්න වෙනවා එතකොට තේරෙනවා නිකන් ඉබ්බ කට්ට ඇතුළට යන්න වගේ එහෙම නැත්නම් විඥානයේ අර මෙතෙක් කළ පරිබාහිරව රූප ශබ්ද ගන්ධ විශේෂයි හැසිරීච්චිට ඒක ඇතුළට නැමෙන ගතියක්. අන්තරාවර්තී නැම්මක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්නේ නැම්මේ දිගට දිගට දිගට දිගට පවතිනකොට ඒ යෝගාවචර තේරෙනවා මෙන්න මේ තාමත්ම සියුම් මේ රූපයක් කියන්න බැරි, සද්දයක් කියන්න බැරි, ගඳක් කියන්න බැරි, රසක් කියන්න බැරි, පහසක් කියන්න බැරි, හිතවිල්ලක් කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. ඒක ඇහෙන් නෙවෙයි විඳින්නේ, කනෙන් නෙවෙයි විඳින්නේ, නාසයෙන් නෙවෙයි විඳින්නේ, දිවෙන් නෙවෙයි විඳින්නේ, කයමුත් නෙවෙයි විඳින්නේ. මොකද්දෝ එකකින් විඳිනවා. මේකට කියනවා six sense එක කියලා. එහෙම නැත්නම් අභිඥාවලට යන පාරක්. එහෙම නැත්නම් මෙතෙක් කල අපේ ජීවිතයේ, අපේ මනසේ, අපේ චින්තනයේ අතගාපු නැති අඩියකට යන උදාහරණයක් කියනනම් වතුරේ පාවෙන අයිස් කුට්ටියක් ගත්තාම අපි දන්න අයිස් කුට්ටියෙන් 10ක් වතුරෙන් උඩ තියෙනවා ඒක ඔය බටේර මානසික විද්‍යාව ගන්නකොට ඔය ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන කතාව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරා. ඒකෙන් පටන් ගන්න හිමීට හිමීට ජල මට්ටමට යනකොට මේක දෙපැත්තට පැතිරෙන පටන් ගන්න හිමීට ඒ පාර දිගේම ගියාම අයිස් කුට්ටිය වතුර යට පැත්තට අපි යනවා. මේකට කියනවා යටි හිත කියලා සමහරලාට. සබ්කොන්ෂස් කියලා කියනවා අන්කොන්ෂස් කියලා තියෙනවා. හරි බුදුමාකාර වෙනසක් මේ අත්විඳින්න පුළුවන් ගොරෝසු මනසට අභාවිත මනසට අත්විඳින්න පුළුවන් තැන ඉඳලා භාවිත මනසකට පමණක් අත්විඳිය හැකියි. අර වතුර මට්ටම හරහා ගිහිල්ලා වතුර මට්ටම අඩිය තියෙන කොටසට යනකොට බුදුහාමුදුරුවොත් කියනවා බටහිර මානසික විද්‍යාවත් කියනවා යටපැත්තෙන් අපි ඔක්කොම එකයි කියලා. අර වතුරේ මතුවෙච්ච කොටස තමයි මේ ඥාන පරිමිකම, හරි වැරදිකම, සැප දුක ඔක්කොම අංග පුලාවල් තියෙන්නේ. යම් දවසක අපි අර සියුම් තැනට ගිහිල්ලා ඒ සියුම් තැන යටව තමයි තෙල්ලම් කැල්ල තියෙන්නේ. ඒකේ තියෙනවා 190ක්ම යට තියෙන්නේ. අපි මේ 110 තමයි උපදිලා මැරිලා යන්නේ. බුදුහාම කියන ඔය 110ත් වටිනවා. ඔය 110 පුළුවන් තරම් කෙලවරට ගිහිල්ලා හිමීට එක දිගේ බහින්න කියලා පල්ලයට. පැස්සට පස්සේ මානසිකත්වයේ කියන මනුස්සකම අපි මේ මම මම කියලා අඳුරගන්න ඉස්සරලා තිබුණු අපේ අර ලදරු කාලේ අම්මා දන්නේ තාත්තා දන්නේ හරි දන්නේ වැරදි දන්නේ අසුචි දන්නේ රත්තරන් දන්නේ තැනට හිත ගියාට පස්සේ වටිනා තැනක් තියෙනවා. එතන කවදාකවත් අසහනේ නැහැ. එතන කවදාකවත් ටෙන්ෂන් එක නැහැ. එතන කවදාකවත් ආතතිය නැහැ. හැබැයි යන්න අමාරුයි. ඒ මොකද ඒක වචනයට විස්තර කරන්න බෑ. අපි දන්නේ ව්‍යාකරණයේ වතුර මට්ටමේ උඩ තමයි තියෙන්නේ. වතුර මට්ටම ඇතුළට ගියාට පස්සේ කියනවා මොකද්ද වුණා? මට කියා ගන්න බැරි වුණා. එහෙම නැත්නම් කියනවා හිත නින්දට වැටුණා කියලා. එහෙම නැත්නම් ගැස්සිලා අවදි වුණා කියනවා. එහෙම නැත්නම් මොකවා වුණාද කියලා දන්නේ නැහැ. එතකොට මමයාත් මම්මුලා වෙනවා. මාන්නයත් මම්මුලා වෙනවා. තණ්හාවත් මම්මුලා වෙනවා. ඉතින් එතකොට අසත්පුරුෂයාට තේින්නේ අයියෝ මෙච්චර කල් මයි ළඟ තිබුණ අනන්‍යතාවය එහෙම නැත්නම් මම මේ භාවනා කරලා රිට්‍රීට් එක කරලා ගෙදර ගෙනියන්න හිතාගෙන ඉඳපු ඥාන ටික එහෙම නැත්නම් අභිඥා සැප ටිකත් ඒකත් නැතිලා යනවා. ඉතින් ඒ නිසා පේන්නේ නිකන් නන්නත්තරුණා වගේ. අසත්පුරුෂයාට. සත්පුරුෂයා දැනගන්නවා මේ වේදනා චෛතසිකයේ විඳිය හැකි කොටසක් තියෙනවා. ඒක තමයි ඉතිහාසයේ සාහිත්‍ය හැම දෙයකම තියෙන්නේ ඔය 110 තමයි ඔය ලෝකායත විශ්යන් කියන්නේ. නමුත් 90%ක්ම කොටස භාවිත මනසට විතරයි ගොදුරු වෙන්නේ කවදාකවත් සාහිත්‍යයට ගන්න බෑ. මනසින් මනසට සංක්‍රමණය කරන්න පුළුවන්. ඒ ටික දකින්න පුළුවන් නෙත් මිනිස්සුෙකුට විතරයි. තිරිසනුන් බ්‍රහ්මයා දෙයියෝ සෑම කොටසම ওই උඩ තියෙන කෑලේ තමයි සෙල්ලම් කරන්නේ. සමථ යෝගාවචරයත් ඔතන තමයි සෙල්ලම් කරන්නේ. සීලේ තියෙනෙත් ඕකේ තමයි. දානේ තියෙනෙත් ඕකේ තමයි. නමුත් ඒක පදනම් කරන හිමීට වතුර මට්ටමින් අඩියට ගිහිල්ලා අයිස්බර්ග් එක සම්පූර්ණ අයිස් කුට්ටියට බහින්න නම් මේ වේදනා චෛසිකයේ ලෝකේ සාමාන්‍ය ගොරෝසුට විඳින දේවල් හරහා ගිහිලා සියුම් කරගෙන සූක්ෂම කරන අති සූක්ෂම තැනට ගියත් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ආපු ගමන ගැන අදහගෙන, ගినాපු සතිය ගැන අදහගෙන, තිබුණු සමාධිය ගැන අදහගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න අපි මානවයා කියන මානව මනස කියන එක පොදුවේ හදාරන තැනකට එනවා. ඒක හදාරන්න නම් පෞද්ගලිකත්වය අතාරින්න වෙනවා. මම මාගේ කියන පටුත්වය අතාරින්න වෙනවා. ඉස්සෙල්ලා හිතුවේ බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේක මානව මනසකට කරන්න බැරි එකක් කියලා. ඒක හිතුව සර්බලධාරි දෙවියන් වහන්සේටයි මේක අයිති. මනුස්සයට පුළුවන් වෙන්නේ උඩ කැලේ නටන එක විතරයි කියලා. ඊට ඉස්සෙල්ලාම සරුවච්චන්හන්සේ කිව්වේ උන්වහන්සේ බැස්සපල්ලයට. බැලලා කිව්වා මේකට හොඳට කැසපට ගහගෙන අමුඩ ගහගෙන බැස්සොත් බැස්සයි. ඒක තමයි කියන්නේ හොඳට දන් දෙන්න. හොඳට සිල් රකින්න. හොඳට සමත භාවනා කරලා ඒ විප්ලවය කරන්න ලෑස්ති වෙන්න. එහෙම නැත්නම් මේ පෙරලියට ලෑස්ති වෙන්න. එහෙම නැත්නම් මේ සෙල්ලක්කාරකමට ලෑස්ති නැත්නම් යෝගාවචරයක් වෙන්න. යෝගාවචරයක් වෙනකොට ඔය ඇතුළට බහැලා අපි මෙතෙක්කල් අතගාපු නැති මනසේ තියෙන එහෙම නැත්නම් බීතිකම කෙලස් පරිඋත්ථාන කෙලස් කියන කත හැරලා අනුසය කෙලස් වලට බහැලා ඒ වැඩ කරන හැටි බලනකොට මේ අනුසය කෙලස් වල පෞද්ගලිකත්වයක් නැහැ. සෑම මනසකම වැඩ කරන්න එක ස්වරූපෙට වැඩ කරන්න. නිසා අනුසය කෙලෙස් දැනගන්නවයි කියලා කියන්නෙම දැක්කයි කියලා කියන්නෙම මානසික manussත්වය දැකීම. බුදු හිත දැකීම. නිවන දැකීම. ඒක සාමාන්‍ය කෙලෙසයක් තමයි. නමුත් මේ කෙලෙසේ ඇති හැටිය දැක්කපමණින් ඒකට ඉන්න බැරි තැනකටපත් වෙනවා. වසන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඊට ඩ්‍රැකියුලාට කුරුසිය පෙන්වනවා. බුදුන්සේ කියනවා බය නැතුව ගිහිල්ලා වීචිකම කෙලෙස් හරහා අනුසය කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් හරහා අනුසය කෙලෙස් දක්වාම බහින කියලා. අන්න ඒකට මේ වේදනා චෛසිකේ හරි පුදුමාකාර විදිහේ දොරවල් තුනක් විවෘත කරනවා. මම දැන් මෙතෙක් විස්තර කරුවේ ඇත්තටම ආනාපාන සතිය කියන භෞතික ක්‍රියාවලියක් අරගෙන අපි ඒ නිසා ගමු ආස්වාසය කියලා කියන්නේ සැප වේදනාව ප්‍රස්වාසය කියලා කියන්නේ දුක් වේදනාව කියලා නිකන් සෙල්ලමට වගේ හිතාගනිමු. ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා අපිට සැපක් දැනෙන්නේ ඒ සැප සෑහෙන තීව්‍ර වුණාට පස්සේ. දුකක් දැනෙන්නේ අපිට දුක සෑහෙන ඝන බහල වෙලා තීව්‍ර වුණාට පස්සේ. ඒ කියන්නේ අපේ හිත පුහුණු නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා උඹට සැප ගැන දුක ගැන නැත්නම් වේදනාව ගැන දැනගන්න නම් ඒ සැප වේදනාව එනකොටම පෙරමකට ගිහිල්ලා පොඩ්ඩක් දැක ගන්න තරමට අප්‍රමාදී වෙන්න කියලා. මෙතන ප්‍රමාදී කියන වචෙන්ට හරි ලස්සන තේරුමක් තියෙනවා. භාවිත නැති මනස සැප කියලා හඳුනනකොට ඒක ගොඩක් ඝන බහල වෙලා ඉවරයි. ඒ නිසා ඒක දැනගෙන සැප එනවා නිතරම අපිට දුක එනවා නිතරම එනකොටම එළඹ සිටි සිහියෙන් එනකොටම අප්‍රමාදීව ඒ සැප හැදෙන හැටි පෙරහැර හැදෙන හැටි බලා ගන්න පුළුවන් නම් බුද්ධජනනාංශ කියනවා සැප වේදනාවක් එනකොටම මන අපේ පහළ වෙනවා යටින් රාගානුසය හොල්මන් කරනවා ඒ නිසා අපි සැප වේදනාවක් එනකොට කට කනේ hina වෙලා ඉදිරිපත් වෙලා අම්මේ එන්න තේකක් බොන්න වාඩි වෙන්න බුලත් ටිකක් කන්න කියාගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඒක එන්න එන්න එන්න වැඩි වෙනකොට වැඩි වෙනකොට අපි තන තියෙන කුල්මත් ගතිය, සිලිලාරය, නවමු ගතිය, තිරිහං ගතිය එන්න එන්න එන්න වැඩි වෙලා අපි තාමත් ඉන්නේ සැප වේදනාව කෙරෙහි තියෙන සුබවාදී එහෙම නැත්නම් රාගානුසයෙන් මත් වෙනවා. නිසා අපි දැන් වේදනාව විඳින්නේ පාට කන්නඩිකින් බල්ලා වගේ මනාප පැත්තේ. ඒ නිසා මේ සැප වේදනාව යනකොට ඉතුරු කරලා යන දුක අපිට කවදාකවත් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා වේදනා චෛතසිකය මේක නාම ධර්මයක් රූප වගේ නෙවෙයි උග්‍ර විදිහට මනාපමනාප දෙක පහල කරනවා. මනාපමනාප දෙක පහළ වෙනකොටම මේකත් වේදනාවත් එක්ක සැප වේදනාව හා දුක් වේදනාවත් එක්ක අනිවාර්යයෙන්ම එනවමයි එනකොට දෙතාවර බැල්මක් බලන්න පුළුවන් නම් මේ සැප වේදනාව පිටිපස්සේ තියෙන රාගානුසයත් මේ රාගානුසය නිසා කවදාක සැප වේදනාවේ කෙලවර අපිට ඇති හැටියෙන් දකින්න බෑ හිත අන්ධමන්ද වෙලා තියෙන්නේ ඒක නිසා කවදා හෝ සැප වේදනාවට එන රාගානුසය දැක්කොත් එයාට පුළුවන් වෙනවා සැප වේදනාව ගෙවෙනකොට ඉතුරු වෙලා යන ඉතුරු කරන දුක දකින්න. හැබැයි එකක් සිද්ධ වෙනවා. සැප වේදනාවට එන රාගාංශය දැක්කොත් සැප විඳ ගන්න බැරුව යනවා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් හොඳට සංස්කරණය කරපු හොඳ ලස්සන වර්ණ චිත්‍රපටයක් අපි බලබලා ඉන්නකොට අපි කටත් අරගෙන චිත්‍රපටියේ චිරේදියා බලන්න හිටියොත් ඇත්තකින් විතරක් නෙමෙයි හොඳ දේවල් බලනකොට කටත් නිකන් ඇරෙනවා. බලාන හිටියොත් අපිට තේමාව දැක් ගන්න පුළුවන් මේක සුඛ අන්තද දුක්ඛාන්තද කියලා දැක ගන්න පුළුවන්. නමුත් අපිට හිතුනොත් මේ චිත්‍රපටිය පෙන්වන යාන්ත්‍රණය දකින්න. ප්‍රොජෙක්ටර් එක දිහා බලන්න. ඒ ප්‍රොජෙක්ටර් එකේ පුංචි කොටුවකින් එන ආලෝකයක් නේද මේ ඇවිල්ලා තිරේ වදින්නේ. මේ ආලෝකයේ අර ප්‍රොජෙක්ටර් එකේ ඉඳලා තිරේ දක්වා එනකමුත් මේ රසය නැත්තම් තිරේ වැදිච්චාම ඇති වෙන ලක්ෂණ තියෙනවා. නමුත් ප්‍රකාශ වෙලා නැහැ. ඔය සිගරට් දුම් වල හොඳට පේනවා කෝන් එකක් විදිහට වැඩෙන. ඒක නලියනවා පේනවා. තිරේ වදිනකන් මේ කොල්ලා මේ කෙල්ල මේ දුස්ත්‍යා මේ මල් ගහ මොකක්වත් පේන්නේ ඊටත් පස්සේ පිටිපස්සට ගියාම මේ හතරස් කොටුවේ එහා පැත්තේ ඒ සෙලුලොයිඩ් එකක් තියෙනවා. ඔය සෙලුලොයිඩ් එකෙන් තමයි ඔක්කොම වර්ණයි, කොල්ලයි, කෙල්ලයි, තේමාවයි සේරම දෙන්නේ. ඊට පිටිපස්සේ කෑම් එක තියෙනවා කෑම් එකෙන් 150ක් අන්ධකාර කරනවා 150ක් ආලෝකය ලබා දෙනවා ඊට පස්සේ තියෙනවා සනාතනික වූ ආලෝක ධාරාවක් අපි පිටිපස්සෙන් පිටිපස්සට ගිහිලා මේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරනකොට මේ චරණ චිත්‍ර ඇති වෙන හැටි බැලුවොත් කවදා හෝ අපිට මේ චරණ චිත්‍ර ඇති වෙන හැටි බලන්න ගියොත් චිත්‍රපටිය රඟ රස විඳින්න බැරි වෙනවා මේ සෙල්ලම තමයි වෙන්නේ කවදා හෝ වේදනාව සැප වේදනාවක් එනකොට එළඹ සිටලා ඒ සැප වේදනාව කෙරෙහි ඇති සාදරබත් ගතිය එහෙම නැත්නම් මේ රාග අනුසේ දැක්කොත් අර සැප වේදනාවේ තියෙන සිලිලාරේ නැති වෙලා යනවා විරංජනේ වෙනවා කියලා කියන්නේ ඕකට නිබ්බිදාව කියලා කියන්නේ තෝක නිර්වින්දනයක් වඩපත් වෙනවා විඳ ගන්න කෙනෙක් නැති වෙලා යනවා මොකද යා බලාගෙන ඉන්නේ මේ යට යන කාපට් එකේ යට යන වැඩේ රාගානුසය මතුවෙන හැටි රාගානුසය නැත් අපේකට සාතර වෙන හැටි ඊට පස්සේ කබර ගෝයා වුණත් තල ගෝයා කරගන්න හැටි හිත ගිය තන ආදර රජ මාලිගාව හැදෙන හැටි බලන් ඉන්නකොට යාන්ත්‍රණ දක්වපු දාසේ සැප වේදනාවේ ඔය කියන සැපේ නැතු වෙනවා. අන්න නැත්නම් ඒ සැපේ තීව්‍රතාවය අඩු වෙනවා. ඒහා සමානම වටිනා සිද්ධියක් සිද්ධ වෙනවා. දුක් වේදනාවක් එනකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දුක් වේදනාව පටන් ගන්න තැනදීලා උග්‍ර වෙනකම් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔය යකා ඔය තරම්ම කළු පාට නැති බව තේරෙනවා. යකෙක් තමයි හොඳට මුණ දිලා බැලුවොත් යකා ඔය තරම් කළු පාට නැහැ. අපි ඉතින් අර ඒක වේලාව නිසා දුක් වේදනා නිසා අනිකටිය බයින් නිසා අපි අඬනවා নানা ප්‍රකාර දේවල් කරාට දුක හැදෙන යාන්ත්‍රණය දක්වන්න පුළුවන් නම් යටින් වැඩ කරන පටිඝානුසය දක්ව ගන්න පුළුවන් නම් දුක් වේදනාව කියන එක එදිනෙදා උදේට කනවා දවල්ට කනවා වගේ වැඩක් බාටපත් වෙනවා. නිසා සැප වේදනාව හරහා මේ යාන්ත්‍රණය අපි මේ software එක අපේ computer එකට දාගත්තොත් එහෙම නැත්නම් මේ අත්දැකීම ලබා ගත්තොත් ਸਰවඥන්සේ කියන අපිට බොහෝ කොට ඉන්නේ දුක් වේදනා. නිසා හැම දුක් වේදනාවක් වෙනකොටම අපි ඒක මූණ මුලිච්චි කරගෙන මූණ නරක් කරගෙන නැද්දකින් විතරක් මේක නොපතන් විතරක් මේක නොදෝමකින් විතරක් මේක කියා භාවනා කරාට කවදාක ගොඩ එන්න නම් හම්බ වෙන්නේ. ඒක සරුවච්චන්හන්සේ මේ සල්ල සූත්‍රයේදී පෙන්නනවා මහණෙනි දුක් වේදනානම් දුකක් ඒක උලක් දුකක් දුක් වේදනා කියන්නේ උලක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ උලක් කියන්නේ ජා රිදෙනවනේ බුදුහාමුදුරුවෝ කියනවා මේකට මෙතනම දෙවෙනි උලක් අනුනොත් නම් මම පිළිගන්න එක දරා ගන්න බෑයි කියලා මේ දුක් වේදනාව කෙරෙහි ඇති වෙන පටිඝානෝසය තමයි දෙවෙනි උල පළවෙනි උල පිටින් ඇතුළට එන එකක් දෙවෙනි උල ඇතුළෙන් පිටතට යන එකක් අන්න ওই දෙක වෙන් කර ගන්න බැරි නම් මේ ආස්වාසය කියලා කියන්නේ ඇහුල පිටින් තියෙන හොරම ඇතුළට එන එක ප්‍රස්වාසය කියලා කියන්නේ ඇතුළේ තියෙන හොරක පිටතට යන එක කියන දෙක අඳුර ගන්න බැරි නම් කවදාකවත් අමාර්වයේ යෝගාවචරයට මේ දුක් වේදනාවක් ඇති වෙනකොට ඒකෙරෙහි ඇති නොරුස්නා ගතිය නොමනා ගතිය කියන එක ඇතුළෙන් පිටතට වැగిරෙන දෙයක් ඒක ආසව ධර්මයක් ඒක අනුස්සය ධර්මයක් කියලා තේරුම් ගන්න. එයා හිතනවා මේ පිට වේදනාවේ පැකට් එකේ අත් එක්ක මේක එනවයි කියලා. බුදුරජාණන්සේ කියන මේක මුල දැක්කොත් දුක් වේදනාවක් එනකොටම අපි ඒකට වගුරුවන හැටි අපි ඒකට අමනාපය නුරුස්නා ගතිය මුණ පැඟිරි කරන වගුරුවන හැටි දැක්කොත් මේ දෙක වෙන් කරන එක වෙන් කරපු පමණින් ඔය යකා ඔය කියන තරම් කළු පාට නැත්තරටපත් වෙනවා. එතකොට නිර්වින්දනයක් සිද්ධ වෙනවා. එතකොට විරංජනයක් සිද්ධ වෙනවා. එතකොට මේක දරා කියාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. දුක් එනවා තමයි. ඒකට ඒ තරම් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒකට එච්චර ඉසాత බැඳගෙන papu අත් දෙක ගහගෙන අයියෝ අඬා ෆයිට් අවශ්‍යතාවයක් නැහැ. දරා කියා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට සැප වේදනා දුක් වේදනා එනේන එක හඳුනාගෙන මේ සැප වේදනා වෙනවා. එතකොටම මන අපේ පහළ වෙනවා. එතකොට ඒ නිසා වේදනාව කැළඹිච්ච වතුරක මුහුණ බලනවා වගේ කැළඹෙනවා. දුක් වේදනාව එනවා එනකොටම අමනාපේ පහළ වෙනවා නොදකින් කියන හැඟීම එනවා එතකොටම අපිට ඡායාව හෙල්ලෙනවා වතුර හෙල්ලෙනවා වගේ මෙන්න මේ ටික මේ ෆෝසෙප් එකකින් අහුලනවා වගේ අහුලන්න ගත්තොත් මේ ටික වෙන් කරොත් පුදුමාකාර account balance එකට යනවා දවස පුරාවට තියෙන දුක් වේදනා සැප වේදනා 105ක්වත් අපේ දවස විස්තර කරන්න බෑ බොහෝ විට අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක නමුත් අපි කවදාවත් දැකලා නැහැ. මොකද අපේ මනසට කවදාකවත් නොදුක් නොසුව වේදනාව අරමුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ ගොරෝසු උච්චතර ක්‍රියාශීලී ඒ රංගපාන නළුව දෙන්න පොඩ්ඩකට වෙන් කරලා අඳුනගෙන වෙන් කරනක වෙන් කරාට පස්සෙත් වේදිකාවේ හැම තැනකම තියෙන්නේ අර වේද දුක කියන්නත් බැරි සැප කියන්නත් බැරි මොකද්ද විඳිල්ලක් තියෙනවා බුදුරජාණන්සේ කියනවා මේකට හේතුව මේක නොදකින්න හේතුව මෙතන අවිජ්ජානුසය තියෙන නිසා. මෝඩකම තියෙන නිසා අපි අදුක්කම සුඛ වේදනාව තියෙන බව දැනගත්තොත් ඒකත් සැපක් කියලා කියලා කියනවා. දන්නේ නැත්නම් ඒක දුකක් කියලා. නිසා යෝගාවචරයා සැප දුක් දෙක වෙන් කරගත්තට පස්සේ සෑහෙන වේලාවක් විස්්‍රාම වෙනවා. මගේ හිතේ තියෙන විවේකේ. මගේ හිතේ තියෙන සැපෙත් නැති දුකක් නැත්නම් කියලා. යෝගාවචරය නොවන කෙනා ඒක දකින්න හිතන්නේ මහා කාලකන්ණි කරන්න දෙයක්වත් නැහැ. ඔහේ තියෙන හිතක් ඉතින් නරකද මේ වෙලාවේ වන්දනාවකට ගියෝ. කාරණාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් වන්දනාවකට සෙට් වෙනවා. එතන නවකතා පොතක් බලනවා. එතන රේඩියෝ එක දාගන්නවා. නැත්නම් අල්ලපු ගෙදර කටුකම්බියට කකුල තියාන කයිවාරු කියලා කියලා ඉන්නවා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ පුරාවට තියෙන මේ අදුක්කම සුඛ වේදනාව හඳුනා ගන්න නැති කෙනා අර පෑදිතියට බොරදිය දාන්න වගේ දවස පුරාවට හිතන්නේ මේ පාළුව නැති කරගන්නේ කොහොමද කියලා. මේ කාලකන්නිකම නැති කරගන්නේ කොහොමද? මම නිකන් සබෙන් කොන් වෙච්ච මිනිහෙක් වාගේ. තලෙන් අයින් වෙච්ච මිනිහෙක් වාගේ. ඉතියා නිතරම සැලසුම් කරනවා අනේ ලාභයක් කොහෙන්ද ලබන්නේ? කීර්තියක් කොහොමද ලබන්නේ? ප්‍රශංසාවක් කොහොමද ලබන්නේ? යසසක් කොහොමද ලබන්නේ? සැපක් කොහොමද ලබන්නේ කියලා අර ලැබිච්ච අදුක්කම සුඛේ නන්නාඳුරන මිනිස්සයා ඒ මිනිසයාට කියන්න තියෙන ජීවිතේ මල් විහිම්පල් කියලා. මෙච්චරයි බුදුහාමුදුරුවෝ අපිට මේ වේදනාචෛසික ගැන උගන්වන්නේ මම උඹලට මොනවක්වත් දෙන්නේ නැහැ. උඹලගේ උප්පත්තියම උඹලා ගෙනල්ලා තියෙනවා මේ සැප දුක් දෙක. ඒක විචිත්‍රයි. ඒක නීලංකාර කරන සුළුයි. ඇස්සන්දකාර කරන සුළුයි කරුණා කරලා ඒක සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න හොඬේ දික් කරනා වගේ සැප වේදනා සැප වේදනා වශයෙන් අහුලා වෙන බෑග් එකට දාන්න දුක් වේදනා ටික දුක් වේදනා වශයෙන් අහුලා වෙන බෑග් එකට දාන්න account balance කරලා බලන්න 100ට කොච්චරද තියෙන සැප දුක් කියනවට අනික් වෙලාවට අපිට මොකද වෙලා තියෙන්නේ අපි නව නිර්මාණ කරනවා අපි ප්‍රගතිශීලීත්වය ගැන හිතනවා අපි අනාගතය ගැන සැලසුම් හදනවා. අතීතය ගැන පශ්චාත්තාප වෙලා හිතන මේක අනිවාර්යයෙන්ම අපේ යුතුයකමක්, සදාචාරයක්, එහෙම නැත්නම් අපේ මානවයිති වාස්කමක් කියලා. නිසා කවදා හෝ අපි වේදනා වේදනා වශයෙන් පෙති ගහලා විභජනය කරලා විස්තර කරලා විසුතුරු කරලා වෙන් කර ගන්න බැලුවොත් manussකම කියලා කියන්නේ මොන තරම් දුර්ලභ කලාතුකින් ලැබෙන තියක්ද කියලා දුර්ලභෝ manussත්ත පටිලාභෝ. ඒකත් බුද්ධෝත්පාද කාලයක ලැබෙනවා කොච්චර වටිනවද? ඒකත් ධර්මයේ ඇහිලා ධර්මානුකූලව බලන්න හම්බෙනවා කොච්චර වටිනවද? කල්යාණ මිත්‍රෝ ඒක සැප විඳින අය කලාතුරකින් හෝ ලෝකේ ඉන්න ඉන්නකම කොච්චර වටිනවද? අනේ මටත් ඒක කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙන දවසනට කොච්චරක් වටිනවද? මේකට බුදු ආනුක්ෂණ සම්පත්තිය කියලා කියනවා. මේ ක්ෂණ සම්පත්තිය නෑ තොගේට සලකලා කටයුතු කරන කෙනාට. හරියට පුංචියට කඩලා සැප වේදනා ඉවරනකොට ඒක වෙන බෑග් එකකට දාන්න. ඒක මේ ඊගාට එන දුක් වේදනාත් එක්ක අනා ගන්න යන්න එපා. දුක් වේදනාව එක වෙන බෑග් එකකට දාන්න අරගෙන බලනකොට පෙරෙයි සෑහෙන වෙලාවක අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ විශේෂයෙන්ම තනිව ගත කරනකොට. විශේෂයෙන්ම කතා නොකර ඉන්නකොට. විශේෂයෙන්ම ක්‍රියා නොකර ඉන්නකොට හිත හිත හිටියක් තේරෙන පටන් අර ගන්නවා මේ සමාජශීලීත්වය නිසා. එහෙම නැත්නම් මේ ඇලි ගලි වාසය නිසා ඒක බැලීම් වශයෙන්, ඇහිම් වශයෙන්, අතගෑම් වශයෙන්, ආලිංගන වශයෙන්, කාමසේවන වශයෙන් එnde end end කක්ක ගොඩට ඇදලා දානවා අපි. අපිට දකින්න දෙයක් නැත්තම් කැලේකට ගිහිල්ලා බලන්න දෙයක් ඇත්තේ නැහැ ඒකේ. ආහන්න තරම් දෙයක් නැති වෙලාවේ ගඳ බලන දෙයක්, රස බලන දෙයක්, ආලිංගනය කරන දෙයක් නැති වෙනකොට පුදුමාකාර සැපක්. ඒක නිසා ලොකු සාංශි ඉන්න කාලේ අර උපාසක මහත් එක්ක ඇවිල්ලා ඉතින් පැවිදි වෙනවා වගේ එලිපත්තේ මිනිස්සයා ඉන්නේ. ආ කිව්ව උපාසක මහත්තයෝ දැම්ම නැද්ද? මේ පැවිදි වෙනවා දැන් අනේ කොහොමද කරන්නේ සාංශ මේ ආයතර මුදලාරිගේ පින්කමක් තියෙනවා. රුවන්වැලි සෑය වටේට මේ ෂඩ්වර්ණ කොඩි වලින් වට කරනවා වටේට අටපිට කරපෑණක් තියෙනවා ඊට පස්සේ මල් මාලා වලින් හදනවා මුතු වලින් මාලයක් දාලා දානවා හුණු ගන්නවා ඉතින් වැඩ ගොඩක් තියෙනවායි කියලා ඊට පස්සේ ඒක නිසා ඒක ඉවර කරලා බලමු කිව්වා ඊට පස්සේ ලොකු ආමතුරු ඇහුවා මේ ඔක ඉවර කරලා එනකන් ආවුස තියෙනවායි කියලා මාර්යා සර්ටිෆිකේට් එකක් දීලා තියෙනවද කියලා ඒ මොඳලාලි මැරෙන්නේ උඹ මැරෙන්නේ නැහැ. මොඳලාලි කිව්වලු මම ඉක්මනට මැරෙන්න ඉනවා ඉක්මනට අපි මේකම කරගන්න ඕනේ. ඉතින් උඹ මැරෙයිද මොඳලාලි මැරෙයිද කියලා දන්නවද කියලා. ඒ කමන්නේ අනුරාධපුරේ යන්න විශාල සෙනගක් ඉන්නවා. බෙර ගහනවා, දවුල් ගහනවා, නාඩගම් සේරම නටනවා. හැබැයි මහත්යෝ ඔක්කොම අතහැරලා නිකම් පිංකම් මොකුත් එපා. බුද්ධිය ගන්න උනත් වටින්නේ කැලේ තමයි කිව්වා. දන් දෙන්නත් එපා, සිල් ලකින්නත් එපා, සමත භාවනා කරන්නත් එපා, විපස්සනා භාවනා කරන්නත් එපා. බුද්ධිය ගන්න උනත් වටින්නේ කැලේ තමයි කියලා උන්ට ඇන්දට හේතු වෙලා කියලා කියනවා බුද්ධිය ඇන්දට නැගිටිනකොටත් වටින්නේ කැලේම තමයි කියලා. ඒ නිසා මේ කාම ලෝකයෙන් අයින් වෙනකොටම මේ අදුක්කම සුඛ වේදනාට විශාල විවෘතයක් විවෘත අවස්ථාවක් ලැබෙන නමුත් අදුක්කම සුඛ වේදනා අඳුනන්නේ නැත්නම් ඒකට වෛර කරනවා නම් ඒකට ද්වේෂ කරනවා නම් බුදුහාමුදුර මොනව කරන්නේ? ඉල්ලපු හින්දා ඔන්න බුද්ධෝත්පාද කාලේ දුන්නා. පින් කරලා ඉල්ලපු නිසා මනුෂකමක් දුන්නා. ඇහ කන දිව නාසය ඔක්කොම අංග පුලාවක් තියෙන එකක් දුන්නා. පැවිද්දක් තියෙන. බණක් තියෙන. කල්යාණ මිත්‍රොත් තියෙනවා. ඉතින් ඔක්කොම තියාන කියනවා මේ මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් කරනවා. ඉතින් මෙහෙව් තකතිරුකමකට කොහෙට බෙහෙත් බඳින්නද කියලා හිතන්නේ. මොකද්ද මේකට තියෙන මේ පිළියම කියලා. නිසා මෝඩකමට බේත් නැහැ. ඔය ඕනෙම ලෙඩකට බේත් තියෙනවා. මෝඩකමට බේත් නැහැ. ඒ නිසා මේ රූප කර්මස්ථාන වැඩි වේදනා චෛතසිකයත් එක්ක වැඩ කරනකොට තේරෙනවා මේ නාය වට තියෙන මේ දේ තේරුම් ගන්න බැරි මොකද අපි හැදිච්ච පරිසරය. අපේ අගයන් ආඩම්බරයන් එහෙම නැත්නම් අපේ සදාචාරය අපි හැම වෙලාවෙම කරත් බැඳගත්තු ගොන්නු වගේ මැටි කොටේ පාවක පාග මැටි බඳින මැටි පාගන හරක් වගේ අපි සිංහලෙන් කියන කඹරනවා. මේ සැප සොයා යන ගමනේ කඹරනවා අඩු ගානේ මේ සැපයට විරුද්ධව තියෙන දුක් වේදනා පැත්තකට කරගෙන සැප දුක් දෙක අයින් කරුවට පස්සේ හම්බෙන මේ අදුක්කම සුඛය දැක ගන්න පුළුවන් තරකට අපිට යන්න පුළුවන් නම් ඕකට කල්ප ගණන් තටවන්න දෙයක්වත් නැහැ. කල්ප ගණන් තටමලා ගත්තට පාඩුවකුත් නැහැ මේක. ඒ නිසා මෙතෙන්දී ඒ තීක්ෂණ බුද්ධිය අවශ්‍යයි. ඒක නිසා ප්‍රශ්න තියෙන මෙතන දුක් වේදනාත් එක්ක කරන ගනුදෙනුවේදී නිසා යෝග ජීවිතයේ වැරද්දක් කෙරුවත් පින් වෙත් සිද්ධ වෙනවා. භාවනා කරන ජීවිතයේ අත්තරද්දක් සිදුනත් පිනක් සිද්ධ වෙනවා. කාම ලෝකේ කොච්චර හරි ගියත් පවක් තමයි. ඒ නිසා මේ සඳහා කරන ප්‍රයත්නයේදී මේ සඳහා කරන උත්සාහයේදී පුළුවන්තරම් ජීවිතේ තරුණ වයසේදී පටන් ගන්නයි කියලා කියනවා. අමාරුමත් ඒක තමයි. මොකද හේතුව අපි ඔය වර්ණ දශකයේදී ගෘහස්ත දශකයේදී අපිට කවදාකවත් හිතෙන්නේ මේ වේදනාව කියන එක විග්‍රහ කොට බැලියොත්ක් විදිහට අපිට පේන වේදනාව දෝතිම්ම අරගෙන බදාගෙන කන්න ඕන එකක් විදියට. ඉතින් කාලා කාලා කාලා අන්තිමට ඔන්න බ්ලඩ් ප්‍රෙෂර් කියනවා ඔන්න නැත්තම් heart attack කියනවා ඔන්න කොන්දේ අමාරු කියනවා ඔන්න තනිකක්ම වෙනකොට ඔන්න පන්සල් එනවා. අවිල්ල කියනවා භාවනා කරන්න ඕනේ කොන්ද රිදෙනවනේ කියන. කෙලින්ද තියෙන පෙන්කෙලි කෙලලා අන්තිමට ඇවිල්ලා බලනකොට ඉතින් අතන අමාරුයි මෙතන අමාරුයි කියපුවාම ඉතින් ඊට පස්සේ කරන්න තියෙන ඉතින් අඟුරු කැල්ල අතින් අතට මාරු කරගෙන ඉන්නවා පිච්චෙනවට. එහෙට දානවා මෙහෙට දානවා. ඉතින් ඒක හදලා තියෙන්නේ මායя ඒ ඒ ට්‍රැප් එකට දාලා තමයි. නිසා කාට හරි පුළුවන් නම් ඒ කලුකෙස් සහිත බද්දර යවවන වයසේ ජීවිතේ පටම යාමේදී මේ වේදනාව පිළිබඳව හැදෑරීමක් කරන්න බුදුජානන්සේ කියනවා ඒක තමයි මේ පුද්ගලට දෙන තුන උතුම්ම දායාදේ. ඒකයි ඔය හත් අවුරුදු වයසේම ආරාහුල කුමාරයා ගෙනියලා නන්ද කුමාරයා ගෙනියලා නන්ද කුමාරයා ගෙනියන හැටි දන්නවනේ ඔයගොල්ලෝනේ. හෙට බඳින්න හිටපු දවසේ. හෙට ගෙවදින්න තිබුණ දවසේ හෙට යුව රජකතුරු හම්බෙන්න තිබුණ දවසේ පාත්‍රය හතර දීලා අර මිනිස්සයාට කරපු දෙයි. මේ කාලේ හිටියානම් අම්මප නඩු දානවා. මානවයිතු වාසිකම් පිළිබඳ නඩු දානවා. අච්චර වටිනා මංගල්‍යයකට මේ හෙට ලැහැත්ති කරන හිටපු වෙලාවේදී පාත්‍රය හතර දීලා කරබන පිටිපස්සෙන් ගියා. ඒ සෞන්දරානන්ද ලියලා තියෙනවා මේ ඒ බුදුහාමුදුරුවෝ ගෙට එනකොට උඩුමාන් තලාවේ ජනපද කල්යාණී නන්ද කුමාරයයි දෙන්නලු හිටියේ. උඩු මේ ජනපද කල්යාණී උඩුකය නිරුවත්තුරු හිටියේ. එයා ඇඳුම් අඳින වෙලාවේදී නන්ද කුමාරයට කිව්වලු පොට්ටුව තියන්න පුළුවන් කියලා. එයා පොට්ටුව තියන්න ඇඟිල්ලේ හඳුන් ගාගෙන පොට්ටුව තියතියා ඉන්න වෙලාවේ ඒ ඉන්න විරියව්වේ කවුරක්වත් එන්නේ නැතුළු ඒ කාමරේට ඒ කියන්නේ රජපැටවුනේ. නමුත් හදිසියෙම වගේ මිනිස්සෙක් ඇවිල්ලා දොට තට්ටු කරා. පොට්ටුව තියෙනකොටම දොට තට්ටු කරන කිව්වලු බුදුහමතු වැඩියයි කියලා. නන්ද කුමාරයා කිව්වලු මම ඉක්මනට එනවා බුදුහාමුදුර කියන ඉතින් වරිගෙත් වටනාන්ත කෙනා ලෝකෙත් වටන කෙනානේ මම ඉක්මනට එනවායි කිව්වලු. ඒකට ජනපද කල්යاني කිව්වලු පොට්ටුව වේලෙන් ඉස්සලා આવොත් කිස් එකක් දෙනවායි කිව්වලු. ඒ තරම්ම උණු උණුවේ පිට තමයි එළියට බැස්සේ. නිර්වත් කයින් ඒක එහෙම සෞන්දරානන්ද ලියලා තියෙනවා. ඒක එහෙමම අපේ ලොකු සාංශ පරිවර්තනය කරලා තියෙනවා මම තාම කියෙව්වේ නෑ. ඥානාරාම සාංශේ සංස්කෘත ලලිත විස්තර විස්තර කරනකොට ඒක ඇල පරිවර්තනය කරලා තියෙන ඉතාලම ලස්සනට මේ සිද්ධිය මේ චිත්‍රයට නගලා තියෙනවා. චිත් කියන්නේ හිතලා කියලා තියෙනවා. ඒ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතර දීලා යන්න ඇරියා. ජනපද කල්යනේ එපලියපල්ලා කිව්වා ගියත් හිමියනි වහා එන්නේයි කියලා. ඉතින් ගිය වෙලාවෙ ඉඳලා නන්ද කුමාරයා ඕකම තමයි එයාට කල්පනා වෙනවා එන්නේ ඉස්සලා දීපු වචනේ. ඉතින් එහෙව් කෙනෙකුට වේදනාව පහළ වෙන ඇති වේදනාවේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා කල්පනා කරන්න පුළුවන් කියලා වාතාවරණය ඇතියි කියලා හිතෙනවනේ. ඉතින් සම මේක ඉතාමත්ම මේ ගඟ දිගේ ඉහළට පීන ක්‍රමයක්. හැබැයි හැකියාවක් තියෙනවා. කළ හැක්කක් තියෙනවා. කළ යුත්තත් එච්චරයි. අනේ කල යුත්තට මේ වේදනා චෛතසිකය මෙච්චර විෂිතුරු මෙච්චර හොඳට නරකට දෙකට පීඩපු මේ වේදනා චෛතසිකය හරියට දැක ගන්න බුදුහාමින කද්දාකත් වේදනාවෙන් පටන් අරන් බෑ ආනාපානේ මතුවෙනකොට ආනාපානේ යාන්තම් මතුවෙන තැන දකින්න ආනාපානේ පිට වෙන හැටි දකින්න ආස්වාසිය මතුවෙනකොට ප්‍රස්වාසිය මතුවෙන මේක දැකලා මේ රූප ධර්මයන්ගේ මුලැමැදාග දැක්කොත් පමණයි චෛතසිකයක් වශයෙන් සැප වේදනා දුක් වේදනාවේ තරහවේ මුලැමැදාග ආසාවේ මුලැමැදාග ඊර්ෂ්‍යාවේ මුලැමැදාග ක්‍රෝධයේ මුලැමැදාග කියන චෛසික ධර්ම දැක් ගන්න පුළුවන්. ඉතින් හුඟ වෙලාවට අපට ඇති කරලා තියෙන මානසික தત્ත්වය තමයි මේ තරහවේ මුලැමැදාග දැකීම තරහ ක්ලේශයක් නිසා මුලැමැදාග දැකීමත් ක්ලේශයක් විදිහට තමයි අපට පේන්නේ. එහෙම නැත්නම් කාම ආශාවක් ආපු වෙලාවේ කාම ආශාවේ මුලැමැදාග දැකීමත් ක්ලේශයක් කියලා හිතෙනවා. මේව තමයි අපි මේ අවුරුදු 2500ක් කාලය ඇතුළත බුද්ධ ධර්මයේ සාර පද්ධතිය හැලිච්ච තැන. කාමේ කාමේ වශයෙන් හැබෑව. නමුත් කාමයේ හැදෑරීම කියලා කියන්නේ උත්කෘෂ්ඨ විපස්සනාව. ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් අපි දොස් කරනවන බව හැබෑව. ද්වේෂයේ මුලැමැදාක දැකීම උත්කෘෂ්ඨ විපස්සනාව. ඒ වගේම තමයි වේදනා චෛසිකේ මුලැමැදාක දැකීම රාග දුක් වේදනා සැප වේදනා මේකෙන් තමයි අපි ඊට එහායින් තියෙන බරපතල මානසික ආවේග නිතර අපි පෙළෙන ආවේග එනකොට පවතිනකොට යනකොට මේ චිත්‍රේ බලා ගන්න හැටි. නිසා වේදනා චෛතසිකේ යම් කිසි කෙනෙක් වශී කරගත්තා නම් එන්නේ එන්නේ එන්නේ ඒක සැරේ වෙන්නේ නැහැ. ටික ටික වශී කරගත්තා නම් සාමාන්‍ය කියන්නේ එන දුකට මුහුණ දෙන එක තමයි වේදනා චෛතසිකේ වශී කරනවා කියන්නේ. එතකොට මෙහෙම චරිතයක් එකතු වෙයි මෙහෙම ගුණයක් එකතු වෙයි චරිතෙට අපි කවදාකවත් චෝදනා කරන්නේ නැති වෙයි අපිට චෝදනාවක් එන්නේ මේක අසාධාරණයක් උනායි කියනකොටනේ නමුත් අසාධාරණේ යාන්ත්‍රණය බලන්න පටන් ගත්තොත් පටන් ගන්නෙ කොහොමද වෙන්නේ කොහොමද ඉවර වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අසාධාරණේ විස්තර බලනවා මිසක් අපිට කාටවත් චෝදනා කරන්න වෙන්නේ නැහැ ඊට වටිනා දෙයක් වෙනවා තමන්ගේ ජීවිතේට චෝදන නැති වෙන අතර තව කාටවත් අපි චෝදනා කරන්නෙකුත් නැහැ. මට මෙච්චර ඉවසන්න පුළුවන් ඇයි ඒ මනුස්සට ඉවසන්න බැරි කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ භාවිත නැති මනස හැටි එහෙම තමයි. භාවිත මනස හැටිත් මෙහෙම තමයි. එතකොට තමන්ගේම දරුවා වැරද්දක් කරා. ආණ්ඩුවේ ලොක්ක වැරද්දක් කරා. කන්තුරේ ලොක්ක වැරද්දක් කරා. විරුද්ධ පක්ෂේ නායකයා වැරද්දක් කරා. අපිට ඒක ඇති දෙයක් නෑ. මොකද්ද ඔගේ ඇති දෙයක්? ඒක නිසා අන්තිමට ප්‍රවෘත්ති බලන්න එපා වෙනවා. වේදනා චෛසික හොඳට හැසිරුවාට පස්සේ මොකක් දැකලා කිචිකව ගන්නයි. ඒගොල්ලෝ ලෑස්ති අපි කුචිකවල අපි සන්තෝෂ කරන්න. අපි දන්නවා මේක නිකන් හුදු නාටකමක් විතරයි. විශේෂයෙන්ම ප්‍රවෘත්ති ගන්න තන්නේ ක්‍රමවාපෑම. ඊ තන්නේ ක්‍රමම වාපෑම මුලැමැදාග තුනම වාපෑම. ඉතින් ඒ නිසා මෙවුව බල්ල මොනවද ගන්න තියෙන්නේ? එතකොට අර පාළුයි යන්න අපේ කාරණාව මට හරි පාළුව ළමයෝ කියලා ප්‍රවෘත්ති බලන්න හිතෙන්නේ නැහැ. ඒ වෙලාවට හිතෙනවා අනේ මේ ඉඳගෙන ආස්වාද ප්‍රසවාසය මත වෙන හැටි බලන්න නැත්තම්. ප්‍රවෘත්ති බලන්න තියෙන ආසාව මත වෙන හැටි බලන්න නැත්තම්. ප්‍රවෘත්ති බලන්න තියෙන ආසාව ගෙවෙන හැටි බලන්න නැත්තම්. එතකොට අනික් කට්ටිය අපි සමාජශීලී නෑ. ඒගොල්ලෝ විතරයි මේ නව පන්නේ ඉන්නේ. ඒගොල්ලෝ ප්‍රවෘත්ති බලනවා. ඔබ බලන්නේ නැහැ කියලා අපි ඔකොන් කරන හැටි බලන්න නැත්තම්. එන්න එන්න එන්න එන්න Tamanට භාවනා කරන්න තියෙන වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකපත් අඩු ගන්න මෙවැනි විදිහට එන අනුන්ට චෝදනා නොකරන අනුන්ගේ චෝදනා ආවට ඕකනිය හීනෙකදි වෙච්ච එකක් මිසක ඉන්නේ හර දෙයක් නැහැ කියලා ගණන් නොගෙන බුලුවාතරන් කාය විවේක චිත්ත විවේක උපදි විවේක පැතර මේ විවේකේ වැඩි කරන වැඩි කරන යන්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ විවේකයේ විවේකයේ තුලින් අපි පින් කරන්ට පෙළඹෙනවට වඩා පව් නොකිරීම පළවෙනි තැන තියාගන්නවා කියන වෙනස ජීවිතේට එන්න පටන් ගන්නවා. මහ වෙන මහ විශාල වෙනසක් වෙනවා. අපි මෙතෙක් කල අපේ ආගමික ජීවිතය අපි හදාගත්තේ පින් කිරීමට තියෙන අවස්ථාව අරගෙන වඩා වඩා ලොකු පින් කරන්න. මේ වේදනා චෛතසිකය පිළිබඳ හරියට අවබෝධ වුණාට පස්සේ වෙනවා අපිට කරන්න තියෙන ලොකුම පින්කම තමයි පව් නොකර සිටීම. සබ්බ පාපස්සා කරනං ඒතම් බුද්ධාන ශාසනං මේ බුදු ආමතුරු කෙනෙක්ගේ ශාසනයක් නෙමෙයි මේක සියලු බුදුවරයන්ගේ පණිවිඩය තමයි පවුන කර සිටීම නිසා හැම චිත්තක්ෂණයම බලනවා මේ යාන්ත්‍රණය වැඩ කරන හැටි දැක ගැනීමට එක්ක දුක එක්ක සැප එනකොට දැක ගැනීමට බලනවා මිසක්කා ඒ වෙනුවට අරක සංවිධානය කරන්න මේ පිංගම කරන්න අර දේ කරන්න මේ දේ කරන්න මේ දායකත්ව මේවා කියලා දාන නොදී හිමින් දෙපා ඒක ඇටි කරගන්න භාවනා කරන්න ගියාට පස්සේ මට ඔච්චරයි කියන්නේ ගියේ ඉන්න කාලෙම මට පෝලා තිබ්බා හැම පින්කමකම පව් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒ මොකද පින්කමෙන් පින් සිද්ධ වෙනවා කියන ආසාව මමයි පින් කරන්නේ අනියා පින් කරන්නේ නැහැ කියන තරතිරම එහෙම නැත්නම් පින් කිරීමෙන් පෝෂණය ලබන ආත්මය දිහා දකිනකොට අර මඤ්ඤණා පැත්තට තෑහෙන පෝර වැටෙන්න ඉඩ තියෙනවා. පුළුවන් නම් පින්කමක් කරන්න මේ මඤ්ඤණා නැතුව මේ මඤ්ඤණ නැතුව පිංකම් කරනවා කියලා කියන්නේ අන්ධහර පාන්න නැතුව පිංකම් කරනවා කියන එකයි. පුරාජේ රුවට පිංකම් කරනවා නෙවෙයි. ආදායම් බද්දෙන් නිදහසෙන් පිංකම් කරනවා නෙවෙයි. ඒක තියන පුරුද්දට කෙරෙනවා. එතකොට මේ පිංකමෙන් පස්සේ ඉවරුණාට පස්සේ අතේ හදුවා ඉවරයි. ඊට පස්සේ මුළු ජීවිතේ පුරාම දවස පුරාම අපි කරන්න දන්නේ පවක් වෙන්න තියෙන ඉඩ ආසාවක් ඇති කරන නැත්නම් සුඛ වේදනාවක් එනකොට ඒ සඳහා අනුසය වශයෙන් රාගානුසය එන්න තියෙන ඉඩ. දුක් වේදනාවක් එනකොට අනුසය වශයෙන් පටිඝානුසයක් ඇවිල්ලා ඒක ලොකු වෙලා ගියොත් අනු අනුසය වශයෙන් නම් දුකක් නැහැ. අනුසය කෙලෙසයක් නැහැ. අංශේ ඉස්සරහට ගියාට පස්සේ තමයි ලැබුගින්න බාට ඔකපත් වෙන්නේ. අන්නේ එන්නකොටම දැක ගන්න පුළුවන් ගතිය ආවොත් අපිට තේරෙන පටන් අරගනි ඒ අපි උපේන විවේකේ මේ වේදනා චෛසිකේ දැනගැනීමෙන් ලැබෙන විවේකය හෙන්න ගැහුවත් කැඩෙන්නේ කවුරු ඇවිල්ලා අපි ඇද්දගෙන ගියත් අපිට මේ මොහොතේ විස්්‍රාම වෙන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා තුල කවදාවත් චේතනා පහල කිරීම නම්බුවක් ඉදිරියට හිතෙන්නේ නැහැ. උත්සාහ කරන පුළුවන් තරම් චේතනා පහල නොකර සිටීම. එතකොට මේ කාමභෝගී පුද්ගලයාට පේන්නේ ජීවිතේ රසවත් නැහැ එවැනි ජීවිතයක් බොහොම මේ නෝන්ජල් ජීවිතයක් බය ආදු ජීවිතයක් වගේ තමයි පේන්නේ. නමුත් සබ්බපාපසා කරනම් පැත්තෙන් බැලුවොත් විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. හැබැයි ඒක බෙදා ගන්න නම් බෑ කවුරුත් එක්ක. මේක අර සතිචෛසිකේදී අපි හඳුන්ලා දෙන විදිහට මම දැන් මෙතන කියන උපමානේ පමණමයි හිටින්නේ. අපි කියන එකත් එක මේක කරන්න බෑ. සදාකාලික මේක කරන්න බෑ. හැමතැනම කරන්න බෑ. ඒ නිසා බුදුහාම මේ ක්ෂණ සම්පත්තිය කියන මම දැන් මෙතන ඒ ක්ෂණ සම්පත්‍ති බහුල කිරීමෙන් තමන්ගේ ඥාණයට ඉඩ දෙන්න පුළුවන්. ලැබදලද හැම චිත්තක්ෂණයේදීම ඒ ක්ෂණ සම්පත්තිය බහුල කිරීමෙන් කායනුපසනාවට වැඩිය ගැඹුරක් කායනුපසනාවට වැඩිය බොහොම සංවේදී භාවයක් මේ වේදනානුපසනාවේ ලබන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ වේදනානුපසනාව මේ විදිහට බලනවා නම් අස්සජි ස්වාමීන් වහන්සේටත් අදාළව කියන්න පුළුවන් යථා බුබ්බුල කම්පස්සේ යථාපස්සේ මරීචිකං ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජාන පස්සති බුදුරජාණන් කියනවා වේදනා චෛතසිකය සබම් බුබුලක් වාගේ සංඥා චෛතසිකය මිරිගුවක් වාගේ නිසා ලෝකේ සිදුවෙන හැම දෙයක්ම සබම් බුබුලක් දකින්න සබම් බුබුල බොහෝම ලස්සනයි වීදුරු කූඩුවක් වගේ හරි ලස්සනයි ටක් ගාලා කඩලා යනවා මිරිඟුවත් පිපාස මනුස්සයට ලොකු සාන්තියක් වගේ වතුර වගේ පේන නමුත් ඒක මිරිඟුවක් විතරයි. නිසා මේ ලෝකයේ දිහා කැම කෙනෙකුට බලන්න පුළුවන් නම් මේක නිකන් හුදු සම්බම් පුලක් විතරයි. ඒක හුදු මිරිඟුවක් විතරයි කියලා බුදුරජාණන් කියන එහෙම බලන මිනිස්සයා මායයට පේන්නේ නැතු යනවා කියලා. මායයට ඇස්බැඳුම් කරනවා කියලා. ඒවම් පස්සන් අවෙක්කන්තං ඒවම් ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සත. එයාට මායя දකින්න බෑ. මායයට දකින්න පුළුවන් වෙන්නේ මේ සබම්බ පුල ලොකු දෙයක් කියලා ආශාවෙන් තණ්හාවෙන් මානෙන් බාර ගන්න කෙනා විතරයි. මේ මිරිඟුවත් සත්‍යයක් කියලා තණ්හාවෙන් මානෙන් බාර ගන්න කෙනාට විතරයි. ඒ නිසා මතුවෙන මතුවෙන වේදනා, මතුවෙන මතුවෙන සංඥා සබම්බබුලක්සේ, මිරිඟුවක්සේ, රාදක හීනයක්සේ, නාඩගමක්සේ, පොඩි ළමයිගේ සෙල්ලමක් වගේ කුමර කුමරියන්ගේ වැලි කෙලියක්සේ දකින්න පුළුවන් නම් අපිට පේන්නේ වගකීම් කර ඇරියා වගේ නමුත් සරුවත් යනංශ අපට ඒකට ඉඩ දීලා තියෙනවා. ඉතින් මේකට මේ මකර තොරණ වගේ දොර විවුර්ත වෙන්නේ මේ වේදනා චෛසිකෙ දිගේ. නමුත් ඒක ප්‍රඥාවන්තයින්ටයි ගෝචර වෙන්නේ. හරි අමාරුයි. කායනපසනාන සාමාන්‍යයෙන් කාටත් වගේ කියලා දෙන්න පුළුවන්. ඒක හරහා කවදා හරි ගිහිල්ලා අපි වේදනාව ස්පර්ශ කරන්න පටන් අරගත්තොත් කිසිම වෙනසක් දැනෙන එකක් නැහැ. ඒ වේදනාව පිළිබඳව මේ අනුසය ධර්ම සැප වේදනා දුක් වේදනාක දැනනකොට සවැත් නුර ජේතවනාරාමේ බුදුහාමුදුරුත් එක්ක ඉන්නා වගේ දැනීමක් එනවා. අපි අවුරුදු 2600ක් පමණයි අවුරුදු 2000 ගණක් ඈතයි බුදුහාමරෝ ශාක්‍ය වංශිකයි අපි සිංහල අපි ඉන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ බුදුහාමරෝ හිටියේ මේ මේ ඉන්දියාවේ මධ්‍යම දේශේ මොකක්වත් වෙන්නේ ඒ ධර්මයේ තියෙන සජීවී ගතිය ධර්මයේ තියෙන මේ කැපිපේන අප්‍රමාදී ගතිය හොඳට පේන තැනක් තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට එක තැනක ඉඳගෙන ඉන්න බැරි කම. වේදනා චෛසිකයට පුරුදු කරලා නැතිකම. ඒක නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ දිගින් දිගට ඉඳලා ඒ වේදනාව දවසින් දවස දවසින් දවස උග්‍රව මතුවේදී ඒකේ යාන්ත්‍රණය දක ගන්නාසුලුව. සබම්බබුළු බලන්න වගේ මිරිඟුව බලන්න වගේ හිටියොත් ඒ අස්සජී ස්වාමීන් වහන්සේ දැන් මේ අවසාන වෙලාවේදී වේදනාචෛසික පිළිබඳ පොඩි පටලවිල්ලක් තියෙන මේ සමාධිය නැති වුණා පිළිුණයි කියලා. බුදුහාමුදුරු කියන ඔබ එදත් මේ විදිහට බලලා තිබුණා නම් ඕක දිහත් නැත්නම් මේ මරණාසන්න වේදනාව දිහත් 11 ආකාරයේ වේදනාව දකිනකොට මරණ වේදනාවත් දැක දැක දන දන ගත කරන්න පුළුවන්. ඉතින් මේ සීළු දිනාටමත් ඒ විදිහේ වේදනාව පිළිබඳව මේ යථාභූත ඥාන දර්ශනය පහළ වීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සීළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාරකට වගේ කිට්ටු කරලා තියෙනවද ධර්ම දේශනාව සඳහා? එකමාරට කිට්ටුයි. ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ලා කාට හරි ඊයේ වගේ පෙරේදා වගේ කියන්න කරන්න දෙයක් ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියනවා. එහෙම නැත්නම් අපි කාට කාටත් පේන්න පේන කාට කාටත් පින්පැමිණීමේ ඥාතීන් සීපත් කර ගැනීමෙන් සහ පරමාර්ථ සීපත් කර ගැනීමෙන් දවසේ ධර්ම දේශනා වාරය સમાપ્ત කරනවා. අවසර ස්වාමින් වහන්සේ විභව තණ්හාව පැහැදිලි කරලා දෙනවද? ඒ පිළිබඳ දැනීම කොහොම සීමා කරන්නේ? වේදනාව තමයි තණ්හාවට හේතු වෙන්නේ. එතකොට රූප රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පහස පොට්ටබ්බ රූප ධම්ම රූප කියන එක්කෙනෙක්ගේ ෂඩින්ද්‍රියට ගෝචර වෙන මනාප රූප දැකීමෙන් මනාප රූප දැකීමට තිය ආසාවට දෙන කාම තණ්හාව මේ මගේ දැන් මෙතන අපේ පවුලේ අයට හෙටත් ඔක්කොටම මේ සැප කොහොමද මන් ලබලා දෙන්නේ කියනකොට භව තණ්හාව යන්නේ. ඒක මට නෙවෙයි අපේ කියන අදහස තියෙන්නේ. මේ ඔක්කොටම මගේ දරුවන්ට හෙටත් කණ්ඩ හම්බ වෙන්න ඕන. හෙටත් නිවන හේවණක් හම්බ වෙන්න. ඒ නිසා මගේ සැප කැප කරලා හරි අපි භව තණ්හාවට කාම තණ්හාව පොඩ්ඩක් දරුවන් හන්දා කරණින් මේ බන්දා කියලා ඔය දුක් විඳින්නේ භව තණ්හාවෙන්. නමුත් මේ භව තණ්හාව සම්පාන්ත කරන්න යනකොට අපි හිතන විදියට මේ භව තණ්හාව ඉෂ්ට කරන්න හම්බෙන්න කවුරු හරි බෙස්සමක් ගන්නවා. කවුරු හරි කියනවා පවුල යාට සලකනවා වැඩි කියලා. එතකොට ඌව ඛණ්ඩ හිතෙනවා. මේ තණ්හාවම තමයි භව තණ්හාවට කවුරු හරි තට්ටු කරනවා දැක්කොත් ආය මොකක්වත් නැහැ අනුකම්පාවක් නැහැ මේ මට නෙවෙයි මම මේ දරුවන් වෙනුවෙන් කරන්න හදන දේකවත් කරන්න දෙන්නේ නැහැ කියලා කාම තණ්හාවම ද්වේෂයක් බවට පත් වෙනවා. ඒතර භව තණ්හාවෙම හේවණල තමයි විභව තණ්හාව. හැබැයි කාම තණ්හා ඉෂ්ට කරන්න යනකොට එන දෙයට එන තරහට විභව තණ්හා කියන්නේ. කාම දේ අපි කාමසාවල් ඉෂ්ට කරන්න යනකොට රූප බලන්න, සද්ධාහන්න යනකොට බාධා එනවා. ඒකදී අපිට ඉවසලා ඉන්න පුළුවන් ඉතින් ඒකේ දෙයක් නෑ. එහෙම නෙවෙයි මම මගේ දරුවට මොන හරි වෙනකොට මගේ අම්මට මොන හරි වෙනවා දකින්නකොට මගේ ජාතියට මොන හරි වෙනවා දකින්නකොට මගේ ආගමට මොන හරි වෙනකොට අපිට රත් වෙලා ඉන්නේ මූලධර්මවාදියට. මේ මනුස්සයාට ඕනේ ඕනේ විනාශයක් කරන්න පුළුවන්. ඒ අර කැක්කුමේ ප්‍රමාණයට වේදනාව වැඩි. අපේ තියෙන ලෙන්ගතකමේ ප්‍රමාණයට ද්වේෂය වැඩි. ඒ නිසා භවතණ්ණා විභවතණ්ණා දෙක පැතිමාරු කෙදිල්ල නිමේෂයකින් සිද්ධ වෙනවා. නිසා වැඩිසනේ දබරටයි කියලා අපේ සිංහල කියමනක් තියෙනවා. යමක් හරි ඕනට වැඩි කරන්න ගියොත් ඒක හරි ගියොත් නම් අම්මේ පාටි දාගෙන මම්ම කෙරුවොත් මම්ම කෙරුවොත් හරියන්නේ වරදින්නේ නැහැ කියන නටන. වැරදුනොත් එක්ක තමන්ගේ පෙකණි වල කාගෙන මැරෙනවා. වහ කාලා ගෝචර මැල්ල මැරෙනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදෙමිය මරනවා. ඒ නිසා මේ දෙකේ සෙල්ලම කියන්නේ භව තණ්හා විභව තණ්හාට මාරු වෙන හැටි ඒක අපේ පාලනයක් නෑ. තමන්ගේ පාලනයක්වත් නෑ. එක එක්කෙනෙක්ගේ පාලනේ නෙමෙයි තියෙන්නේ. ඒක වැඩ කරන්නේ මේ හොඳටම උග්‍ර මානසික අසහනක ඉන්න වෙලාවේදී මේ මනුස්සයා මොනව කරයිද කියන්නේ බෑ. එයා වග වෙන්නේ නැහැ නේ සදාචාරය ගැන. නිසා භවතණ්ණාවේ කෙලවට යන්න යන්න යන්න යන්න අපි උම්මත්තක වෙනවා. උන්මාද තත්ත්වයටපත් වෙනවා. මේ මගේ වරකින්ද මගේ අයිතිවාසිකම් රකින්න මගේ නෙමෙයි අපි. මහ භයානක තැනක තියෙනවා. මේක සදාචාරයේ විසින් මවාපාලා වහලා තියෙනවා. අපේ තේරවාදෙත් ওই අටුවා යුගයේදී මේක සම්පූර්ණයෙන්ම හැලුණා අපේ. මුළු තේරවාදයෙන් භවතණ්ණාව පැත්තට බරයි. භවතණ්ණාව ඇතිකරන්න තේරවාදය රකින්න ඕනේ. සිංහල බුද්ධ ධර්ම රකින්න ඕනේ. රැකීම සඳහා කරන දේ බොහොම වටින දෙයක් කියලා මේ මොකද්ද අර කාමතණ්ණාව වෙනුවට භවතණ්ණාව දාලා කාමතණ්ණාව කියලා කියන්නේ තමන්ගේ පුද්ගලික ආසාවල ඉෂ්ට කරන එක ඒක කැතයි. ඒක හොඳ නෑ. හැබැයි මගේකම රකින්නට වැඩිය හොඳයි අපේකම රකින්න එක. ඒ නිසා සිංහල බුද්ධ ධර්ම රකින්න ඕනේ කියලා ඒ ඇති කරපු පිළිකාව දිගට දුවනවා. නමුත් ඒ කරන හැම වෙලාවකම හරියන්නේ නැතිකොට එන භවතන්න විභවතන්නව නිසා තමන්ගෙම වලිගය හපාගෙන තමන්ගෙම පෙකෙන වෙලි කාගෙන සෑහෙන ගාණක් දුක් විඳිනවා. මේක තේරවාදයේ වග කියන්නේ නැහැ. වග කියන්නේ නැත්තේ අර වැරදි අර්ථකථන නිසා. අපිට කොතනදී හරි ඔය ඔය ප්‍රශ්නේ අහනකොටම කිව්වා විභවතන්න කියන මට තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැහැ මොකද අපි තේරුම් ගන්න ඕන කමක් නැහැ අපිට. සන්නස මේ එතකොට කෙනෙක් වඩා අනිත් කෙනා හොඳයි කියලා තෝරනකොටත් විභව තණ්හාව හට ගන්න පුළුවන් නේද සන්නස? භව තණ්හාව හට ගන්න පුළුවන්. විභව තණ්හාව හට ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනියවත් වෙන්න බැරි වෙන්න පුළුවන් නේද? දෙවෙනියට වෛර කරනවා කියන්නේ එතනත් විභව තණ්හාවක් වෙන්න පුළුවන් නේද සන්නස? ඒ ඇත්තට මේ විභව තණ්හාවෙන් තමයි ජවය ගන්නෙ. බාධා නම් ඔබට වැඩිය මම දිනනවා. අපි දෙන්න එක පන්තියේ හිටියේ එක ගුරුවරයා ගාව හිටියේ උන්ට මං ඔයාලට වැඩි ලකුණු ගන්න. ඉතින් ඒක සාධාරණයි කියලා නෙපේ. ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? කලැප්ස්. ඊට පස්සේ යන්න වෙනවා කවුන්සලින් වලට. ඊට වැඩි යන්න වෙනවා මොලේ නරක වෙච්ච එක හදාගන්න. නමුත් අර එයාට වැඩි පරවලා ඉස්සරහට යන්න හදන වෙලාවේ අපි පෝර දානවා. අන්තිමට වෙන්නේ මොකද්ද? ඒක පරදිනකොට එහා සමාන හානියක් සිද්ධ වෙලා අපේ පාලනයෙන් තොර වෙනවා. ඉතින් දෙමාපිය වශයෙන් අතීක නොකරත් බෑනේ. දරුවගේ පෝෂණය සඳහා දියුණුව සඳහා ඉතින් අපි තල්ලුව දෙනවා. අපි දන්නේ නැහැ මේ තුලම ගැබ් වෙලා තියෙනවායි කියලා විභව තණ්හාවට ඒකදී සංස්කෘත කතාවක් තියෙනක සිංහලෙමුත් තියෙනවා. ඒ දරුවා හොරකම් කරගෙන යනවා ගෙදෙට මොනවද. එනකොට අම්මා කියන්නේ එපයි කියලා. අන්තිමට ගිහිල්ලා වෙලා එයා මිනිමරු දාමරිකෙක් බාටපත් වෙනවා. හැබැයි කිසි කෙනෙක් ළඟට එන්නේ නැහැ. ඒ තරම බලවත්. පස්සේ රජුරන්ට අහුවෙච්චාම මොකක්වත් නැතුව කතා දෙකක් නැතුව මර දඬුවම නියම කරනවා. ඉතින් මර දඬුවම නියම කළා දැන් වදමල් මාලේ දාගෙන මල බෙර ගහගෙන වීදෙමැදී යනකොට අම්මයි තාත්තයි පිටිපස්සේ අඬා අඬා අඬා යනවා. ඉතින් තව පොඩ්ඩකින් මේ දරුවා මරනවා කියලා. ඉතින් අර මිනිස්සයා මේ මරණ දඬුවම ඉන්න මිනිස්සයා කියනවා මට අවසාන ඉල්ලීමක් වශයෙන් අම්මට රහසක් කියන්න තියෙනවා කියලා. ඉතින් ඒතකොට රජුරන්ගෙන් අවසර ගන්න නැතුව මලබෙර කාර්යව අවසර දෙනවා. කන ළඟට ගිලා කන කනවා අම්මගේ. තෝ තමයි මට මේ දෙය කරේ කියලා. අර ඉස්සල්ලාම අර වැරදි කරන වෙලාවේදී මට කිව්වනම් මම මෙච්චර දාමරික අපරාධයක් වෙන්නේ කියලා කන කනවලු. ඉතින් අපි මේ යතාව කෙනෙක් තව දෙයකට යොමු කරන්න හදනේ අපි දන්නේ නැති ශේස්ත්‍රයකට ඒක තනි කර භව තණ්හාවෙන් දුවන. වැරදුනාට පස්සේ විභව තණ්හා වුණාට පස්සේ දෙන්නට බෙදා ගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒක සම්මත ලෝකයේ තියෙන தત્ත්වය. යෝගාවචරයා තමන්ගේ හැමෙන් පිට කිසිම මානසිකත්වයකට වග වෙන්නෙත් නැහැ. අවල්දි කරපන් කියලා කාටවත් කියන්න යන්නෙත් නැහැ. කරන්න බෑ අපිට කරන්න ගිහිල්ලා ඒක හරිද වැරදිද කියලා දන්නේ නැත්නම් අනිත් ගමනේ ජීවිතේට වග වෙන්න එපා. මෙන්න ඇරලා තියෙනවා කැමති එකක් බෙදාන කාපන් කියලා කියේ. අවස්ථාව තියෙනවා උඹේ මන අපිට කරගන්න. ඉතින් එතකොට පේන්නේ කැක්කමක් නැතුව වගේ. ඒකට පේන්නේ ලෙන්ගතුකමක් නැතුව වගේ. ඒකට පේන්නේ මේ තනෙම්ම කිරි දෙන්නේ නැහැ බෙදාගෙන කාපන් කියලා කියනවා කියලා. බුදුරජාණන්සේ අත ගෑවෙම අඬුව තියාගෙන. කෙලින්ම අත ගන්න කියන අත ගන්න ගියම ලෙන්ගතුකමක් එනවා. ඉතින් ඒක නිසා ඔය භික්ෂුන් වහන්සේලා අතර භික්ෂු සමාජයේ තියෙන වැඩවල විවස්ථාවක් තියෙනවා. ඒ විවස්ථාව හැටියට ඔක්කොම සමානයි. එක්කෙනෙක් එක්කෙනෙකුට මේ නීති පනවන්න යන්නේ මෙන්න මෙහෙම ඇරලා තියෙනවා උඹටත් තියෙනවා උඹට ඕන විදිහට උඹ කාපන් උඹටත් තියෙනවා උඹටත් කාපන් මාත් එකෙන් කැලලක් කනවා මිසක් ඒ නිසා අපි ඔක්කොම සබ්‍රහ්මචාරින් වහන්සලා කියනවා එකට බ්‍රහ්මචාරිය වසන කට්ටිය මිසක් අරයට වැඩිය මෙයා ලොකුයි කාටවත් අධිකාරී ශක්තියක් නැහැ කාට හරි සුභාසින්චන කරන්න කවුට හරි මේ ආශිර්වාද කරන්න ඔක්කොම ඉන්නේ එක තමයි ඉතින් මේක තේරුම් ගන්න බෑ මේක ගිහි ලෝකේ කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ ඒ නිසා ගිහියෝ කියනවා පැවිද්දෝ කියලා වෙනම සත්තු జాතියක් ඉන්නවා. ඒගොල්ලෝ වෙන විදියට අපි මෙහෙමයි කියලා දෙක වෙන් වෙන හැබැයි ඔය ගිහියොම තමයි පැවිදි වෙන්නේ. වෙනම සත්තු జాතියක් නැහැ. ඕගොල්ලොම තමයි ඒකට අදහස් වෙනස් වෙන්න ඕනේ. දෘෂ්ටි වෙනස් වෙන්න ඕනේ. දැක්ම වෙනස් වෙන්න ඕනේ. බුදුහාමුදුර කියන වෙනස් කළ හැකි කියලා. දුර්ලභයි පැවිද්ද දුර්ලභයි කළ හැකි කෙරුවට පස්සේ වෙන්නේ මොකද විභව තණ්හාවට භව තණ්හාවට යන්නේ මේක වඩන්න කියලා දෙයක් මේ අපේ කියන ගතියක් එනකොටම තේරුම් ගන්න ඕනේ ඕකත් අර මගේ ගමටම කොක්කක් තමයි. මගේ ගම වගේම කොක්කක්. ඕක වැරදිච්ච ගමන් එතනම ද්වේෂය. දැන් බැලලියක් Tamange පැටව හදාගන්න සිකනල්ලු වල. කුරුල්ලු වල. ඉතින් එයාට ලොකු දක්ෂකමක් ඒක. අපල බාගෙට මරලා කටේ තියාගෙන කෑ ගහනවා. පැටව ඇවිල්ලා කටෙන් ඇදලා කනවා. අර සතා පණ ජීදි කපනකොට තමයි දරුවට ඒ මොකද්ද මේ දඩේම පුරුදු කරන්නේ. ඒතරේ මරණ සතා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සෙල්ලක්කාරකම. ඕකම තමයි භවතණ්ණාවේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා හරි අමාරුයි මේ පොදු වචනේ එහෙම නැත්නම් බහුවචනේ කතා කරනකොට භවතණ්ණාට කොහොමදත් අහුවෙලා. ඒක වචනේ කතා කරන්න වෙනවා. ඒක වචනේ කතා කරපුවම පේන තියෙන කැක්කුමක් නැහැ, පෞල් හැඟීමක් නැහැ, ජාතික හැඟීමක් නැහැ, ආගමික හැඟීමක් නැහැ. තනියම නිවන් දකින්න හදනවා පෞද්ගලිකයි මේ මොකද්ද මේ ආත්මార్థකාමී කියලා තේරවාදයට සෑහෙන දිගටම පවතින චෝදනාවක් තියෙනවා. තමන්ගේ සැප විතරයි බලන්නේ අනුන් ගැන බලන්නේ නැහැ කියලා. ඒක විවුර්ත මාතෘකාවක් කැමති කෙනෙකුට බාර ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් අර බුදුහාමසෝ කියපු දෙයක් නිසා ඕන කෙනෙකුට තමන්ගේ විනිශ්චයක් කරන්න පුළුවන් පොත බලලා. හැබැයි මේ මේ මේ පෙරලිය මේ විදිහට හරවලා බලන එක ධර්මෙදී මේ විදිහට නිසිපැත්තෙන් බලන එක ධම්මචක්ෂුෂය ඒක විප්ලවය. ඒක උනාට පස්සේ ඒක නොබල බෑ. ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න පටන් ගත්තට පස්සේ ආයෙත් මොනවක්වත් කරන්න බෑ. ඒක ඒ තරම්ම ආනිසංස ජනකයි. කවුරු මොනවා කරුවක්වත් මේ මනුස්සයා ඒ තමන්ගේ විමුක්තිය සඳහා ඒ හල යුදේ හලනවා. ආයෙත් පස්සේ වළක්වන්න ඉතින් ඒක පේන්නේ මේ සමාජ බැම්ම කඩලා දාන එකක්. බුදුජානසිට චෝදනා කරලා තියෙනවා මේ අපගබ්බෝ අරතරසෝ අජිගුච්ඡෝ jiguccho ආදි වශයෙන් කියලා මේ ලෝකේ තියෙන සම්පදාය જાති කඩන જાති මේ පැවැත්ම නැති කරන જાති කෙනෙක් කියලා බුදුහාම කියන බලාන ගියාම වැඩේ ඇත්ත තමයි කියලා කියනවා. ඒ බමුණෙක් ඇවිල්ලා බණින්නේ. විත්‍යට හේතු වෙලා දින්නේ කියලා මම අහන්න කැමතියි ඔතන ඉඳගෙන. දැන් අපි පැය එකමාර ඉක්මවල තියනවා දැන්. අයමාරදල දැන් 8යි වෙලාව. මම හිතනවා වෙන එහෙම අපිට ප්‍රකාශ කළ යුතු අදහස් හෝ ප්‍රශ්න හෝ නැතයි කියලා. ඒ අනුව අපි ධර්ම දේශනා වාරේ නැත්නම් ධර්ම ශ්‍රවණ වාරේ સમાප්තිය සටහන් කරන්න යන්නේ. ඉතින් අද අපි තුන්වෙනි දවසටත් බාධාවකින් කරදරකින් තොරව වැඩ පිළිවෙල කරගෙන ගියා. ඒ නිසා සංවිධානය කරපු සියලු දෙනාටම පෙනී නොපෙනී සංවිධානය කරපු සියලු දෙනාටම අපි මේ රැස් කර ගන්න ලද පින මුදිතාවෙන් යුක්තව අනුමෝදනා ශීර්ෂයෙන් අපි පිළිගන්නමු. සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා. සාදු කියලා පින් අනුමෝදන් වෙලා මේ විදියටම අපි ඉදිරියට කරගෙන යන වැඩවලට අනුග්‍රහය දක්වත්වා. තම තමන්ගේ ප්‍රාර්ථනා ඍජු කරගනිත්වා. ඒ වගේම අපි තනු වැඩි දෙමාපියෝ ඥාති මිත්‍රාදී සියලු දෙනාමත් මේ පින ඉන්නා තැනක සිට දැක දැනගෙන දැක දැනගන්න ලැබේවා දැක දැනගෙන සාදු කියලා අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා මුදිතාවෙන් අපි අනුමෝදනා චීත්‍යෙන් ආර්දනා කරමු අපාපටත් මේ පින් 100 හේතු වාසනා වීමෙන් සුඛ ප්‍රතිපදාවෙන් කිපා විඥාවෙන් දහදි උත්මෙන් වහන්සලා විතින් ඒ පැමිණ වැඩවදාලා ඒ අවේදිත සුඛයට වහවහ ළඟා වීමට ඒ සඳහාම මේ පින 100 හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඒ අදාසින් අපි ettavataචාදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්මදේශනා සැසිවාරේ නිමාව සටහන් කරනවා.